අවසරයි ගෞරවනීය සංග්‍රහණයේ අවසරයි අපි මේ නේවාස් උපාසක මහතු සම්බන්ධ කරගෙන බ්‍රහස්පති දාසර හැමදාම විසරණී මේ වගේ ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා අදත් අපිට බ්‍රහස්පති දාවක් ඉදිරිපත් කරාදී ධර්ම දේශන අවස්ථාවක් සිදු දෙනවා tempat වෙලා ධර්ම දේශනාව සූදානම් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අද්ධාපසංසාම සහාය සමාදහං සිතා සමාසේවිතබ්බා සහාය ඊති අලද්ධී අනවජ්ජ භෝජී ඒකෝ චරි කග්ග විසාන කප්පෝති තී කරු කටයුතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධර්ම දේශනාවත් දේශනාවලියක් විදියටයි පවත්න්නේ මේ දේශනාවලිය සඳහාම සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ඡ සූත්‍රයක් අපි සම්ප්‍රදාන කුළු ඉදිරින් තියා ගන්නවා ඉතින් අදත් නැත්නම් මේ දේශනාවලියටත් ඉදිරින් තියාගත්තේ Eh, ශ්‍රී මුක පාඩයක් නැත්නම් සර්වච්ඡ දේශිත සූත්‍රයක්. ඒකට නම තියලා තියෙන්නේ කග්ගවිශාන සූත්‍රය කියලා. මේ සූත්‍රය සූත්‍ර පිටකේ කුද්දක නිකායේ සුත්ත නිපාත කියන පොතේ සංග්‍රහ වෙලා තියෙනවා. ඒ eh, පොතත් මේ සූත්‍රයක් කියන දෙකම එච්චර බහුල භාවිතාවට පත්‍ත්‍යව නෙවෙයි ඒකට හේතු eh, ඒ සූත්‍රයට අහු කරනකොට කෙනෙකුට හිතා ගන්න පුළුවන් ඒ මොකද මේ කියන කාරණා කෙලෙගේ වගවීමකට අහු වෙනවා. නිකන් කටපාඩම් කරලා පැත්තකට වෙන්න පුළුවන් જાතිව නෙවෙයි. එහෙමනම් කටපාඩම් නොකර ඉන්න එක හොඳයි. නැත්තම් මේවා අදාහ ගන්න නැති එක තේරුම් කරගන්න නැති එක හොඳයි. තේරුම් ගත්තොත් අදාහ ගත්තොත් අනිවාර්යයෙන් මේ කෙනාට වගවීමක් වෙනවා වගකීමක් වෙනවා. මේ ලැබිච්ච ධර්මයේ මම ක්‍රියාවත් කරන්නේ නැතුව දැක දැක දන දන මේ අමාරුවටපත් වෙන්නේ කියලා ලොකු දාහයක් හට ගන්නවා. ලොකු දෙවිල්ලක් හට ගන්නවා. ඒ නිසා ඒ දේශනා ඇත්තටම කිට්ටු කරගන්න නැත්තම් කියවන්න නැතුව ඉන්න එක ලාභයි. ඉතින් ඒ වගේ මම පූර්විකාවක් දුන්නේ මේ මගේ ජීවිතේට මේ සූත්‍රය සම්බන්ධ වෙච්ච ආකාරය ගැන කල්පනා කරලායි ඒ තරුණ වයසේදී භාවනා කියන්නේ මොකද්ද සතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නට මම උත්සාහ කරන වෙලාවේ ඒ සුදු හාමුදුර කෙනෙක් මට කතා කරේ කිසියම් දැනීමක් මේකට අවශ්‍ය නැහැ දැනීම බොහෝ විට අපලට හිටිනවා කියලා. ධර්මයේ පිළිබඳව අපි හිතාගෙන ඉන්න ලොකු දැනුම බොහෝ විට අපලට හිටිනවා. ඒක දැනට හිතලක් තියෙන නිසා ධර්ම නිදන කතර ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම කියවා ඒක අපි දන්න සාමාන්‍ය බුද්ධියට ගැලපෙන්නේ නැහැ. බණ භාවනා කරන්න ඉස්සර ත්‍රිපිටකය හදාරන්න ඕනේ. විනීගරුක වෙන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ, අරණ්‍යගතක වෙන්න ඕනේ. මොකද විනීගරුක වෙලා ත්‍රිපිටකය දරන අරණ්‍යගත වෙච්ච ආම්ද්‍රවත් භාවනා කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ ටිකවත් අඩු ගන්න තියෙන්න ඕන කියන අදහසයි මගේ තිබුණේ තේ ශාන්ත හිනහ වුණා. හිනහ වෙලා කිව්වොත් ත්‍රිපිටකය දැනගන්න ඕන මේ සූත්‍රය කියවපන් කියලා. පාලි දැනුමක් මට තිබුණෙත් නැහැ. නමුත් මේ මේ සූත්‍රයේ සිංහල අර්ථය සාමාන්‍ය සිංහලයට පරිවර්තන කළ තියෙන ත්‍රිපිටක බුද්ධ ජයන්ති ක්‍රමයේ දිහා බලනකොට ඒ කියවීම දිහා බලනකොට භාෂාව තේරෙන්නේ නැති වුණාට අර්ථය හොඳට තේරෙනවා. මේ සමාජ ඇසුරෙන් තමයි අපි කැලසෙන්නේ කියලා. සමාජ ඇසුරෙන්මයි අපායට යන්නේ. ඒ නිසා සමාජයෙන් අයින් වෙච්ච තරමට ඒ මනුස්සයා නිවනට ලං වෙනවා. මට හම්බුනේ මේ කවුරුදු 26 දී 1979 80 81 වසරේ ඊට පස්සේ මේක දිගට මම මේ කටපාඩම් කරා. නැත්තම් මේක හැදෑරුවා. ඒ මොකද මම ඉතාමත්ම සමාජශීලී කෙනෙක් නිසා. මට තේරුණා මේ සමාජශීලී ගතියට මම අනික් අයට වැඩිය දක්ෂයි. මේ දක්ෂකම නිසාමයි මට මේ සතුටක් විවේකයක් මේව නැත්තම් උදේකලාවක් ලැබෙන්නේ. ඒ නිසා මේක නිතර කටපාඩම් කරන්න ඕනේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේත් මට වෙන මොනවාක්වත් කියවන්න දුන්නේ නැහැ. කටපාඩම් කරන්න කිව්වේ මේ සූත්‍රය විතරයි. ඒකේ වගේම පුදුම මේ සමීප සම්බන්ධකමක් ඉන්න පටන් අරගත්තා. මේක දැනගෙන මේක ජීවිතේ රහස වශයෙන් තියාගෙන සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන්න හැබැයි Tamanට කැහැකියාවක් Tamanට අධිකාරියක් වශීභාවයක් හම් වෙන හැම වෙලාවෙදීම මේ සූත්‍රයට කරු කරලා කටයුතු කරන්න කියලා. ඒ මොකද මේ සූත්‍රයේ තියෙන ඒ ગાථා 40ක් විතර තියෙන එකේ හැම ગાතාවකම අවසානයේ සඳහන් වෙන්නේ ඒකෝ චරේකග්ග විසානකප්පෝ. කංග වේනගේ තනියඟ වගේ තනිව හැසිරියා. ඒකචාරී ජීවිතයකට ඵලයන් කිය. ඉතින් ඒකචාරී ජීවිතේ අපිට හම්බ වෙන්නේ මිනිමරුවක් කරලා මරන්න ඉස්සර දවස් හතක් කරුල කාමරට දාපුවා විතරයි. ඒකට අපිට ලොකුම දඬුවමක් ඒක හරියට මේ අග්‍රවිනිශකාරවරයෙක් දෙන මරණ තීන්දුව තමයි කරුල කාමරේ තනි කරන්නේ. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ යෝගාවචරයව මරණ දඬුවමක් කරපු කෙනෙක් වගේ තනි කරලා කරුණ කාමරේට දාලා කියනවා මෙන්න මේකට යන්න බැරුව මේක අඳුරන්නේ නැතුව මේක අගේ කරන්නේ නැතුව ඔය කියන චිත්ත විය කියලා බඳ බෑ කියලා. ඉතින් මේ දෙක අපරාධකාරයෙක් වශයෙන් ශිරදඬුවකට ලක් වෙච්ච මනුස්සයෙක් වශයෙන් කරුණ කාමරේක ඉන්න එකත් එහෙම නැත්නම් තනි කරම තනි වෙලා නිවන හොයනවත් දෙක මැද තමයි බුද්ධ ආගම තියෙන්නේ. බුද්ධ ආගම හිරගෙදට අනේ කගේ කරන්නේත් නැහැ. අවාසනාවට වගේ තනි වෙලා භාවනා කරන කගේ කරන්නේත් නැහැ. ඒසා බුද්ධ ධර්මයේ සා බුද්ධ ආගම දෙක වෙන් කරන්න ගියාම මේතර බරපතල ගැටලුවකට මුහුණ පානවා. විශේෂයෙන්ම මම එවකට හිටු මගේ තරුණකමත් එක්ක. මේ ආගමේදී අපි සමූහ කරනවා, බෙර ගන්නවා, කොඩි දානවා, ලක්ෂ පින්කම් කරනවා දසදහස් පින්කම් කරනවා ඒක සෙනඟ එකතු වෙච්ච තරමට ආගම දියුණුවයි කියලා කියනවා එකෙන් අදහස් කරන්නේ මේ අනිකාගම් වලට වඩා අපි ඉස්සරහින් ඉන්නවා කියන එක විතරයි. නමුත් මේ ගාතාවෙන් බලනකොට පේනවා අපි ආගම නිසා පස්සට යනවා කියලා. ආගම නිසා අපේ තියෙන විවිධකේ බාධා කරගන්නවා කියලා. ආගම නිසා අපේ චිත්ත පීඩාවක් ඇති කරගන්නවා කියලා. හැබැයි ඒකෙන් ආගමික නායකෝ කියා කරි ආදායම් බද්දා ලබනවා. ඉතින් ඒගොල්ල කිසියම් සැපකිලිමකින් තොරව අපේ චිත්ත විවිධකේ භාවා දීලා ඒ ලබන ආදායම් බද්දට තමයි මේ මූලධර්මවාදී කියලා කියන්නේ. ඒක සමානට සදාචාරවාදී කියලා කියනවා. ඉතින් ඒ අනුව බලනකොට ਸਰවචනාසේ දෙන්න හදන මේ ධර්මය ආගම තුල රැඳිලා තියෙන බව හැබෑවයි. හැබැයි ආගම කැමති නෑ ධර්මය හදාගන්නට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ධර්මිතා බලවත් නිසා හටියට දරන කටයුතු කරන කරන එකට ආගමේ විස කපලා තිත්ත කපලා ධර්මයට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒකට ඒ සූත්‍ර හදාන බණ භාවනා කරන කෙනා රැඩිකල් වාදී වෙන්නේ. ඒ කෙනා විප්ලවීය චින්තනයක් ඇති කෙනෙක් වෙන්න වෙනවා. ඒ කෙනා මේ සම්ප්‍රදාය ගරු කරවුවට මොකද සම්ප්‍රදායට ගැති නොවන කෙනෙක් වෙන්න. ඉතින් එන්නේ ඒ ලය ඒ ඒ කටහඬ මේ ગાත ටික දිගටම තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා උඟ දෙනකොට තිත්ත බේතබ්බි වගේ හිටී කියලා. උඟ දෙනකොට කරප්පන් හැදී. උඟ දෙනකොට හිතා ගන්න බැරි වෙයි. නමුත් ඉතින් අර මොන කෙනෙකුට පොත දිගට බලන්න පුළුවන්නේ. මේක කවුරුත් කොටපු එකක් නෙවෙයිනේ. සර්වචත්තනාංශයේ දේශනා කරපු එකක් නේ. ඒක නිසා කැමති කෙනෙක් ඉන්නවනම් සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සූත්‍රනිපාත කියන පොතේ මේ khග්ගවිසාන සූත්‍රය කියන මාතෘකාවට බලන්න අද්දාපසංසාම සහාය සමාදාහං ඒකාංශයේම සහායකුගේ සහායකුගේ ඇසුර ප්‍රශංසා කටයුත්තක්. නැත්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය ඒකාන්තයෙන් ප්‍රශංසා කටයුත්තක්. ඒක පිළිබඳව සර්වඥ දේශනාවේ වචන දෙකක් නැහැ. සීල භ්‍රමචර්යය රැඳිලා තියෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රමත පමණයි. සෙට්ටා සමා සේවිතබ්බා සහාය. තමන්ටදී ශ්‍රේෂ්ඨ ඇත්තන් සහ සම ඇත්තන් සේවනයේ කටයුතු. ඒකෙන් තමයි අපි සැක ඇරලා ඉදිරි මාර්ගයට පෙරමග ලකුණු දකින්නේ අපි කල්යාණ මිත්‍ය හරහා. එනත අපි වාගේම ධර්මයට උරදීලායේදී කටයුතු කරන සහායකයන් එක්ක ඉන්නකොට අපිට ලෝකයක් වටන්න හදන පිස්සු වැටෙන්නේ නැහැ. අපිට පිස්සු බලු රෝගේ එන්නේ නැහැ. අපිට තේරෙනවා සෑහෙන පිරිසක් <clears throat> මේ ධර්මයේ ඉඳලා අවංක ජීවිත ගත කරනවා. නියතමාන ජීවිත ගත කරනවා. නිහඬ ජීවිත ගත කරනවා. උද්දකලා ජීවිත ගත කරනවා මේ ලෝකයා වෙන අඳුරයක් පෑවට කියලා සෙට්ටා සමා සේවිතබ්බා සහාය සහායකයන් වශයෙන් අසුරු කරන්න කියලා කියනවා සමන්ටදී ශ්‍රේෂ්ඨයන් සහ සම සම පුද්ගලයන් ඒටි අලද්දා අනවජ්‍ය භෝජී. එවැනි කට්ටිය නැති තැන් තියෙනවානේ. කානිවල් වල සමාජ සේවා මධ්‍යස්ථාන වල සමාජ ශාලා වල පත්තර කන්තෝරු වල අපි රස්සාව කරන තැන අපි යන ඉස්කෝලේ අපි යන බස් එකේ කවුරක්වත් නැහැ. ඒගොල්ලෝ තන්නේ කරම අලද්දා ඒකට ලබා ගන්න අමාරුයි. අන්න එහෙම වෙලාවක ඊටි අලද්දා මේ ලෝකේ ඉන්න විශාල ජනතාවක් බුද්ධ කලාවට බයයි සත්‍යයට බයයි. ඒගොල්ලෝ මේ දෙමලිච්ච වගේ අංචු ගහිලා රැළට අහු වෙලා රැළේ ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එවැනි අය අතර ශ්‍රේෂ්ඨයන් තා සමයන් බලාපොරොත්තු වෙන්නත් එපා. ඒතේ අලද්දා සාවජ්‍ය භෝජී, අනවජ්‍ය භෝජී මම මෙවැනි පාපතරයන් සමග නිහීන පුද්ගලයන් සමග මිච්ඡා ජීවියට ලක් නොවි ජීවත් වෙන්න ඕනේ. මේ සේරම ජීවත් වෙන්නේ මිච්ඡා ජීවිතය. ඒ ජීවේ ලබන කෙනෙක් අතර එක හිටියත් මම නිකම්ම මිත්‍යාජීවයට වැටෙනවා. ඒක නිසා ඒති අලද්දා සාවජ්‍ය භෝජී මේ වැරදි භෝජන ක්‍රමය, වැරදි ජීවන රටාව, මිච්ඡා ජීවිතයට ලක් වෙලා ඉන්න මේ භෞතනතාවයෙන් අයින් වෙන්නේ කොහොමද? ඒකෝචරයේ කග්ග විශාන කප්පෝ. එයාගේ ඇසුරට වැඩිය හොඳයි කඟ වේනගේ තනි අග වගේ තනිව ජීවිතේ. ඉතින් ඒකට සෑහෙන පෞරුෂත්වයක් ඕනේ. ඒකට සෑහෙන රැඩිකල් වාදී ගතියක් ඕනේ. ඒකට ධර්මයත් ආගම දෙකම ගරු කරන ආයුධයක් තමයි ශ්‍රද්ධාව උනේ. ඒකට ධර්මයත් ආගමත් දෙකම ගරු කරන ගුණයක් තමයි වීර්ය අවශ්‍යයි. ධර්මය ගරු කරන ආගම ගරු නොකරන ගුණය තමයි සතිය. සතියෙන් ඉන්න කෙනාට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් මම මේ අසුර කරන්නේ ශ්‍රේෂ්ඨයේද <clears throat> සමයේද එහෙම නැත්නම් Tamanට වැඩිය පහත් හීන තීන නිහීන කෙනෙක්ද කියලා. ඇත්තටම සතිය ඒ කෘත්‍ය කරන්නේ සතිය පෙන්නලා දෙනවා මේ මනස ඇසුරු කරොත් මෙන්න මේ අනර්ථය සිද්ධ වෙනවා මෙන්න මේ පුද්ගලයා ඇසුරු කෙරුවොත් මේ අර්ථය සිද්ධ වෙනවායි කියලා ගිනහැර දැක්වීම විතරයි කරන්නේ ගිනහැර දැක්වට පස්සේ ලුණු මිටිස් කන මොලයක් තියෙන මිනිහට උකුණු ඔලුවක් තරම් මොලේ කඳුලක් තියෙන මනුස්සයල තේරෙනවා මේ පාර ජනප්‍රියයි මේ පාර බොහොම ලාභ සත්කාර සම්මාන සහිතයි හැබැයි මිච්ඡා ජීවේ ඒ මිච්ඡා ජීවිතයට වැඩි හොඳයි සම්මා ආජීවයේ පතාගෙන තම්බල දෙන බතක් කාලා එලා දෙන පැතුරක බුදියාගෙන ශ්‍රේෂ්ඨේක හා සමෙක් සමග ජීවත් වෙනවා කියන එක. ඉතින් ඒක බුදුචාන් වහන්සේ බෝවනේ ලෙඩක් විදියට කට්ටියට බෝ කරන්න හදනවා. මේ સંદર્ભයේ මේ සංකල්පයේ මේ විකල්ප මේ ආකල්ප ලෝකයට බෝ කරන්නයි බුද්ධාංකුරයන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. එහෙම නැත්නම් ලෝකයා නිතරම යන්නේ ලාභයට, සත්කාරයට, සම්මානයට, සිලෝකෙට ඒකේ ඒකාන්තෙම මිච්ඡා ජීවිතය අරගත්තා ඇතියක්. මේක ඒකාන්තයෙන්ම ඝණයා කෙරේ කුලයා කෙරේ බැඳෙන රැල්ලට අහු වෙලා රැල්ලට අහු වෙන වැඩක්. ඉතින් ඒකෙන් අයින් වෙන්න ආධුනික යෝගාවචරයට බැරි වෙනවා කියන එක නම් සාධාරණයි. කවදා හරි මේ යෝගාවචරය සම්මා සංකල්ප සහිතව යහ කල්පනාවක් ඇතුව ආකල්ප සහිතව ලෝකේ ජීවත් වෙනවා නම් මේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි යේසුස් වහන්සේත් මේක කියලා තියෙනවා. නබිනායකතුමත් කියලා තියෙනවා, ගාන්ධිතුමත් කියලා තියෙනවා, හැම නායකෙක්ම කියලා තියෙනවා. අපි කෙලසෙන්නේ පරිචරේශය. ඒක කාල් මාක්ස් න්‍යායේ මූලික ඉගැන්වීමක්. මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. පරිසරේ පන්ති ભેදේ නිසා මනුෂ්‍ය කෙලසෙනවා. බුදුචාන් වහන්සේ දේශනා කරලා තියෙනවා පබස්සර මිදම් බික්ක වෙචිතං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨං තං අසුතවතෝ පුතු ජනෝ නප්පජානාති මනුෂයාගේ හිත කොහොමඩක් ප්‍රබහසරයි නිවන් දැකලා තියෙන්නේ ඒක මේ මිනිස්සු නිහින මිනිස්සුන්ගේ ඇසුර නිසා වටේට කුණු කච්චල් තට්ටුවක් බැඳිලා තියෙනවා. ඒ බව අන්ධ පුතඥය දන්නේ නැහැ. එයා හිතන්නේ මුළු එකම කච්චල් කියලා. මුළු එකම කුණු කියලා. මොකද පිට කට්ටේ තියෙන්නේ කච්චල් නිසා ඒ නිසා එයා තමන්ට නිග්‍රහ කරගන්නවා. තමන් පහත් කරගන්නවා. තමන්ට තනිය ජීවත් වෙන්න බෑයි කියලා කියනවා. උදේකලාවෙ ඉන්න බෑයි කියලා කියනවා. නිසද්දතාවෙ ඉන්න බෑයි කියලා කියනවා. මොකද අර කෙලෙසිච්ච පිට කට්ටේ යනවා තමයි අපි අනුමනින්නේ තමන්මනින්නේ. ඉතින් මේ මිනිහෙකුට කවදාවත් සමාධි භාවනාවක් හරියන්නේත් නැහැ. ධර්මයක් අහුවට තේරෙන්නේ නැහැ. මොකද එයා වැරදි සංකල්පනාවක ඉන්නේ මම කාලකන්ණියෙක් කියලා. ලෝකේ ඉන්න බොහෝ දෙනා ඉන්නේ මම කාලකන්ණියෙක් කියලා. හැබැයි දන්නේ නැහැ මේ ලැබෙච්ච මනුස්ස අත්භාව ප්‍රතිලාභයක් කියලා. ගිය ආත්ම කරපු පිනකට ලැබිච්ච බව දන්නේ නැහැ. මට අරක නැහැ මේක නැහැ කියලා අර පිට කට්ටය අල්ලගෙන ඒ අනුව මුළු පද්ධතියම කෙලසිච්ච ගතියක් ගැන කතා කරන අන්ධ පුතඥයට භාවනා කරනකොට ඔළුව අන්ධ බගල් වෙනවා. ඔළුව අවුල් වෙනවා. හිතන්නේම මම කාලකන්ණියේ මට මේ මේ දේවල් නැහැ. ඒ නිසා තනි වෙනකොට බයක් ඇති වෙනවා. කොන්ද බන නැහැ. දෙවන්නේක් නැති වෙච්චාම වෙවුලනවා. අන්ධකාර වෙනකොට බය වෙනවා. ලෙඩ වෙනකොට බය වෙනවා. වයසට යනකොට බය වෙනවා. මරණයට බය වෙනවා. මොකද එයා හිතන්නේ මං කෙලෙස් ගුලියන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අපාය යන්නේ කියලා. ඔය පහුරු කාල බලන කෙනෙක් පේනවා පිටපැත්ත කට්ට විතරයි මේ කෙලෙස් තියෙන්නේ. ඇසල ප්‍රභාස්වරයි. ඒ නිසා යම් වෙලාවක පබස්සර මිදම්බික වෙචිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨං තං සුතවතෝ අරිසාවකෝ ජානාති. බුදුබණ අහලා මොලේ කඳුලක් හරි තියෙන මිනිසෙක් නම් කල්පනා කරොත් බුදුහාමුදුරුවෝ රවට්ටන්න නෙවෙයි හදන්නේ. බුදුජාන් වහන්සේ කරන්නේ හැම මිනිස්සෙකුටම මනුස්සත්වයේ දීලා අගයක් ආඩම්බරයක් දෙන එක. හැම මනුස්ස හිතක්ම ඇතුලේ දිලිසෙනවා. දිදුලනවා. ඒ බව දන්නවනම් අර පිටකට්ටේ ඌරනවා කියන එක ලේසියි. භාවනා කරන විශ්වාසයක් පහළ වෙනවා. භාවනා කරන සමාධියක් එනවා. ප්‍රඥාව කොහොමදක් තියෙනවා මොකද සංකල්පය හොද නිසා. ඒ නිසා මේ සංකල්ප ආකල්ප සම්පත්‍ය තියෙන්න බනහලා ඒක තහවුරු කරන්න. මගේ ඇතුළත හොඳයි පිටකට විතරයි නරක වෙලා තියෙන කියලා බලන කෙනාට බුදුචානන්සේ පුත්තජන කියන නම නෙවෙයි කියන්නේ කල්යාණ මේ කල්යාණ පුත්තජනය කියලා. අන්ධ පුත්තජනය කියන්නේ. කල්යාණ පුත්තජනය තමයි භාවනා කරන්නේ. එයා භාවනා කරන තේනවා පිටකට නම් කුණු තමයි. කැලණස් කර බාල්දියක පිටකටේ සිංක් තට්ටුව තිබුණාට ඇතුලේ යකඩ තියෙනවා. ඒ සිංක් තට්ටුව හීරිච්ච ගමන් ඒක ආයෙ වහ ගන්නවා. වහගෙන යකඩේ අරසා කරනවා. ඒ වගේ අපි කුණු තට්ටු පිට තියෙනක හීරුවාට තැනකින් ආයෙ කුණු වලින් වැහිලා ඇතුලේ තියෙන රත්තරන් පේන්නන්නේ නැතුව අර කුණු තට්ටුව පේන නිසා නිතරම පේන්නේ තමයි නිහීන හීන තියෙන කෙනෙක් විදිහට ඒ මොකක්වත් නිසා නෙවෙයි අපි අට කරගෙන ඉන්නේ හීන තියෙන තුච්ච පාර මිනිසුන් නිසා. දුස්සීලෝයි බහුජන. ඉතින් කෙනෙකුට පුළුවන් ද එවැනි දුස්සීල ලෝකයක බහුජනතාව බොහෝ දුස්සීල අවස්ථාවේ මමත් දුස්සීල තමයි මගේ පිටකට විතරයි දුස්සීල. ඇතුළේ පිරිසුදුයි. ඒ නිසා මේ මගේ පිරිසුදුකම සමාදන් වෙන්නම් මේ Tamanට නිඳ කරගන්න Taman පහත් කළා සලකන පුත්තජනියත් එක්ක ඇසුරු නොවේවා. අන්න ඒක අයින් වෙන්න නම් ඒ කෝචරේ එකක්ක විශාන කප්පෝ කඟ වේනගේ තනියම වගේ හැසිරියක් කියලා. ඉතින් මේ දේට ප්‍රධාන වෙන්නේ Taman උප්පත්තිම මිනිස්සෙක් බව, උප්පත්තිම මේ ප්‍රභාසර හිතකට උරුමකාරකමක් තියෙන කෙනෙක් බව, තිරසනෙක් නොවන බව, යක්ෂයෙක් ප්‍රේතෙක් නොවන බව, දිව්‍යෙක් ප්‍රඥෙක් නොවන බව දැනගන්නේ මේ Tamanගේ මනුස්ස ශරීරයෙන් තමයි. යම් කෙනෙක් නිතරම Tamanගේ ශරීර මනුස්ස මනුස්ස ශරීරයත් එක්ක ඉන්නවනම් අනුන්ගේ ශරීරය ගැන හිතන්නේ නැතුව, අතන මෙතන හිතන්නේ නැතුව, ඊයේ හෙට හිතන්නේ නැතුව මේ වර්තමාන මොහොතේ වැඩි කලයට යන්නේ මේ ශරීරයට ඇත්තටම බව කරන්න ඕන කමක් මේ ඇසුර නිසායි වරේ මචං මහමුදේ නාන්න යන්න කියන යාළුව නිසායි අපි පව කරන්නේ. මේ පාපතරයන්ගේ ඇසුර නිසායි ඒත් අපිට පාපතරයන්ගේ ඇසුර ප්‍රයෝගේ සම්‍යක් ක්‍රමවලින් අයින් කර ගන්න පුළුවන් නම් අපි බුද්ධ පාක්ෂික වෙනවා නැත්නම් ආර පාක්ෂික වෙනවා. ඒක නිසා මේ සූත්‍රය කියවනකොට නැත්තම් කටපාඩම් කරනකොට ප්‍රධානම දේමුනේ මේ පාප මිත්‍යයන්ගෙන් වෙන්වීමල තමයි මොලේ කියන එක තියෙන්නේ. ඒක කරන්නේ නැතුව බුදුහාමුදුරණ කරන දෙයක් නැහැ. අපි මේ කොච්චර බණදාම් පිරුවත් පාප මිත්‍යයන්සත් එක්ක ඉන්නවනම් ආයෙසරයක් හොදෝ දමඩි දැම වගේ මේ අවුල් වෙන ගතිය නිසා භවනා කරගෙන කරගෙන යනකොට වෙලාව කෙනෙකුට හිතෙනවා හිත හොදන්න ගන්න මහන්සියර කරන ගෞරවය තමයි හොදපු රිද්දාවේ මඩේ නොදායින් එක. ඉතින් ආධුනික කාලේ ආරම්භ කාලේ නවක කාලේ ගිහි කාලේ භාවනා කරන හැම කෙනාම හොදෝද මඩේ තමයි දාන්නේ. දානකොට තේරෙනවා මඩේ දාන්නේ තමන් හොදන්නේ තමන් හොදන්න ගන්න ප්‍රයත්නයේට කරන නිග්‍රහයක් තමයි හොදන්න ගන්න ගන්න ප්‍රයත්නයේද කරන අව탁ෂේරුවක් තමයි කිසිම කැතක් නැතුව අය මඩේ දාන්නේ. කවදා හරි යාට හිතෙනවා මේ හෝදන ප්‍රයත්නයේ තියෙති මඩේ දැමීම නැතර කරපු ගම හේතිමේ ආනිසංශ අරසා වෙන්න පටන් ගන්නවා. ඒක සඳහා පාපයෙන් වෙන්වීම. බාලයෙන් ගිහිණයන්ගෙන් වෙන්වීම. එහෙම නැත්නම් තව අඟක් ඇසුරු කරන්න එපා. හැම සතෙකුටම අන් දෙකක් තියෙනවා. උන්න කියනවා ගොන්නෝ කියලා. තනියඟ තියෙන කාට කඟ වෙනවා කියනවා. ඒකට ඉස්සරහට ගහක් කම්නොත් පලාගෙන තමයි යන්නේ. ඌට ඒ කාටවත් එක්ක වගවීමක් නැහැ කඟ වෙනට. ඒ නිසා අපි කියනවා කඟ වෙනවා වගේ කියලා. බුදුසජාණන්සේ මේ කඟ වෙනා කියලා පෙන්වන දන යෝගාවචරයටයි එහෙම නැත්නම් භ්‍රමචරි රකින්න කෙනාටයි සතිපට්ඨානය කරන කෙනාටයි. ඉතින් අටුවායුකේදී අපි හැමදාම මතක් කරගත්ත විදිහට මේක බරපතල වැඩි ගතියක් නිසාදෝ මේක පසේ බුදුරජා වතේ බුද්ධත්වයේ සඳහා භාවනා කරන යෝගාවචරයන් සඳහා පමණයි කියලා කොම් කරලා තියෙනවා. මොකද පසේ බුදුරජාණන් වහන්සේලා දන්න විදිහට සමාජ අසුරකට යන්නේ බණ කියන්නේ යන්නේ තනියම අවබෝධ කරනවා. ඉතින් මේක කියලා තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේගේ උදාන ගාථා කියලා. පසේ බුද්ධත්වයටපත් වුණාට පස්සේ දේශනා කරන ප්‍රීති වාක්‍ය කියලා. නමුත් ඒ ගාථාවක අභ්‍යන්තරේ බලනකොට සාත්තං සව්‍යංජන මේක අර්ථ සහිතයි ව්‍යංජන සහිතයි කේවල පරිපූර්ණං අංග සම්පූර්ණ ධර්මයක් මේකේ තියෙනවා ඒ පසේ බුදු කුද්දත්ති බලාපොරොත්තු වෙන බෝසත්තුන්ට විතරක් නෙවෙයි භාවනා කරන යෝගාවචරයටත් මම කියනවා මේ වෙලාවේදී භාවනා කළ යම් ප්‍රමාණික දියුණු වෙච්ච යෝගාවචරයට පේනවා මේක අනිවාර්යයෙන්ම අපි සම්බන්ධ කරගත්තේ නැත්නම් අත්දැකීම එකතුවක් වෙන්නේ ගුණයක් නැහැ උපයන්න දැනගත්තට අරසව දන්නේ අරසකරන්න නම් ඒ කෝචර ඒකක විසාන කප්පෝ සිට්ඨෝ සමෝ සේවිතබ්බා සහය අසුරු කරනවා නම් අසුරු කරන ශ්‍රේෂ්ඨේ නැත්නම් අසුරු කරන අසුරු කරන සමයෙක් එහෙම නැත්නම් ඒක නා නිහීනයන් අසුරු කරන නිහීනෙක් වඩපත් විශේෂයෙන්ම නිහීනයාට ඇති නොවන චිත්ත පීඩාවක් මේ යෝගාවචරයට ඇති වෙනවා මේ භාවනා නොකරන අමනයන්ඩ වගේ මගේ චිත්ත පීඩා කරනවා නේද මගෙත් මට දෙස් දෙනවා නේද කියලා ධර්මයක් දන්නවනේ. අමනේ ධර්මයක් දන්නේ නැහැ. එයා පැත්තකටලා ඉනවා මේ ධර්මයක් දැනගෙන අමනයන් ආශ්‍රය කරන එකට අර අමනයන්ගේ දුක් ඔක්කොම තාවට පස්සේ හිතනවා. කො මෙච්චරක් දන් දෙනවා මෙච්චරක් සිල් ලක්නවා මේ බලපංකෝ මට මේ තරම් දුක් එනවනේ කියලා හිත විශාල කඩාවැටීමකට වෙනවා. මේ ළඟදී දුද්දේ පොතක් කියලා තියෙනවා. පොත් ලියන්නේ ඔක්කොම අන්නෙතන ඉන්න කට්ටිය කියලා. ධර්මයක් රකින්නවා. ආනිසංස මොකක්වත් නැහැ. අමනිය ආශ්‍රය කරනවා. ඒල බුදුහාමුදුරු නොකියපු දේවල් පොත්වල ලියනවා. බාගට තම්බිච්චාල. එයා දන්නේ නැහැ ජීව රටාව හදාගන්න. එයා දන්නේ නැහැ ආජීවය සකස් කරගන්න. භාවනා කරන ගම භාවනා නොකරනත් එක හැසිරෙනවා. ඉතින් කෙලෙනවා. ඉතින් මේකට බුදුරජාණන්සේ සෑහෙන අනුකම්පාවක් තියෙන යෝගාවචරයන් කෙරෙහි. ඒකල කියනවා භාවනා කරනවා නම් භාවනා කරලා ඒ භාවනාව වඩා ගන්න ඕන නම් ජීවුන පවණු කරන්න ඕන නම් ඔය නිහීනයන් ඇසුරු කිරීම අයින් කරන්න ඕනේ කියලා ඒක හරියට කියනවා බඩදරු වුණාට පස්සේ ඒ කුලකාන්තාව ස්වාමි කුලයෙන් ආපහු වෙන්න ඕනේ මව් ගාවට. මව් එයාව අරසා කරනවා දරු ප්‍රසූතිය වෙලා මාස 3ක් යනකම්. ස්වාමි කුලයේ සහ ස්වාමියා ගාව අරසාව නැහැ. ඒ නිසා ගෙදර අඬ ගහගෙන යන ගතියක් තියෙනවා. ඒ මොකද මේ කාන්තාව වෛශ්‍යාවක් නම් ගබ්ස කරයි. කාන්තාව කුලකාන්තාව නම් දරුවගේ මාතෘත්වය ලැබෙන නිසා දරුවා පෝෂණය කරන්න ඕනේ. දරුවා පෝෂණය කරන මේ කාන්තාව දන්නේ නැහැ, ස්වාමියා දන්නේ නැහැ, ස්වාමි කුලය දන්නේ නැහැ, අම්මා තමයි දන්නේ. ඒක නිසා බඩදරු වුණාට පස්සේ දරුවා රැක ගන්න ඕනේ නම් ඒ දරුවට ගැප් පෙරහැර පාන්න ඕනේ. කිරිමව්වරුපත් කරන්න ඕනේ. පත් කළාම මවට අනුග්‍රහ කරන්න ඕනේ. ඉතින් අද ශාසනය වෙලා තියෙන්නේ ගැප් ගත්ත කට්ටිය ඉන්නවා අනුග්‍රහ කරන්න දන්නේ මේ ගැබ අරසා කරන්න දන්නේ කොවිතම්පත් කරාට කිරිවදින ගොයම ඒ ගොයියා දන්නවා දැන් ගිහිල්ලා පින්නඟුන් අහන්න නැති වුණාට තනකොළ ගලවන්න නැති වුණාට නිතරම කුඹුරු වටේ රවුමක් ගිහලා කොලයක් දෙකක් අත ගාලා මේකේ කීඩාවේ ඉන්නවද වතුර වැදලා තියනවද උම කැක්ලා තියනවද බියෝ හරලා තියනවද කක්කොට්ට හරලා තියනවද කියලා බලාගෙන යන්න ඕනේ නැත්නම් අර ස්වභාවයෙන් කිරිවදින අවස්ථාවේදී අවශ්‍ය අරසාව නැති වුණොත් ඒ කීඩාවන්ගේ කක්කොට්ටන්ගේ මීයන්ගෙන් හානි වුණොත් කිරිවදින ගොයම බොල් වෙනවා. අන්න ඒ වගේ ඒ ශාසනික අරසාව සලසලා දෙන්න යෝගාවචර දැනගන්න ඕනේ. මේ බුදුරජාණන්සේගේ යුතුයකමක් වශයෙන් උන්වහන්සේ හෙලි කර දක්වනවා. බොහොම අමාරුවෙන් තමයි යෝගා ජීවිතයට ආවේ. උඹ අනික් මිනිසුන්ට වැඩිය යම් ප්‍රමාණයකට ගරු කරලා තියෙනවා. උඹට අතරින් මෙතනින් කෑලි අපෙලක් තියෙනවා, හම්බෙලක් තියෙනවා, කෑවිලක් තියෙනවා. හැබැයි අපිට තේරෙනවා නේද මේක දිගට yaad වෙන්නේ නැහැ කියලා. ඒ yaad වෙන්නේ නැත්නම් මොකද්ද? ඇසුර වැඩි නිසා. කල්යාණ මිත්‍යාශ්‍රය නැති නිසා. අපි පසුගිය 82 නැත්නම් 83 වෙනි භාවනා වැඩමුළුවේදී ගත්තා සූත්‍රයක් මේ මේ ගාථාවේ කියන අදහස වෙනමම සර්වචන් වහන්සේ බිකු බිකුනි උපාසක උපාසිකා කියන සිවණ පිරිසටම දේශනා කරපු සූත්‍රයක් ශේවිතප්ප සූත්‍රය කියලා. ඇත්තට මෙහිම ඒ සූත්‍රයට නමක් නැහැ සිංහල ත්‍රිපිටකයේ බුරුම පොතේ ඒකට දාලා තියෙනවා සේවිතබ්බ සූත්‍රය කියලා. ඒක අංගුත්තර නිකාය තික නිපාතේ සඳහන් සූත්‍රයක්. ඒකදී සර්වඥාන්සේ සඳහන් කරනවා මහණේ මගේ සර්වඥතා ඥාණයට ලැබෙනවා ඇසුරු කිරීම අතින් මිනිස්සෙක් විශේෂම යෝගාවචරයේ තතියුතු පුද්ගල જાති තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා දන්නේ නැත්නම් එයා හම්බ කරන දේ ගඟටින් කැපුවා වගේ වෙනවා. කොච්චර කෙරුවක්වත් එකතුවක් වෙන්නේ. අපි දන්නවා කපුටෝ රොටි කෑලි පාන් කෑල්ලක් හම්බෙච්චාම තව කෑල්ලක් හොයන්න තියෙන ආශාව නිසා මේක ගෙනලා උළු වහලයක්කට හරි පොල්ලතු වහලයක් හරි ගන්නලා තියලා යනවා. ඊළ බඩගිනි වෙලා ඇවිල්ලා හොයනවා කොයි උළු කැටයට ඇඟුවාද කියලා කපුටට මතක නැහැ. ඉතින් අර උළු කැටෙත් බලනවා මේ උළු කැටෙත් බලනවා ඌට මතක නැහැ කපුටු මොලේට අර අරසා කරපේ කොතන දාර්ශකලී කියලා. ඉතින් ඒ කපුටන්ගේ වෙහිළුව කපුටු සාත්‍රි දන්න කට්ටිය දන්නවා මේ කපුට කලින් ගෙනත් තිබ්බ ආහාරයක්. නැවත හොයනවා තිබ්බතන මතක නැති වෙලා. ඒ වගේ තමයි අපි කොච්චර භාවනා කරත් මේ භාවනාව yaadෙන්න අත්දැකීම ගොනු වෙන්න මේර්ෂ්‍ය තත්වයක් වෙන්න අතන මෙතන තියෙන කෑලි ගොනු කරන ක්‍රමය තන්නේ කර පර්යංකේකෝ සක්මණක නෑ ඒක තියෙන්නේ ඇසුරු කරන්න නැත. සමාජයෙන් Tamanට ලැබෙන කල්යාණ මිත්‍ර ඇසුර මතයි. ඒක නිසා ඒ ඇසුර වැඩි කරන්න නම් අත්දැකීම ගොනුව වැඩි වෙන්න නම් කල්යාණ මිත්‍රෝ නෑ කිය කිය කනපින්දම් ගන්න එක නෙවෙයි මේ සූත්‍රය කියන්නේ පාප මිත්‍ර ආශ්‍රයෙන් වෙන්වීමට අදිෂ්ඨාන කරන්න. එතකොට පාප මිත්‍ර ආශ්‍රය අයින් කරනකොට නොසිතු නොවිරු ආකාරයට ලෝකේ ඉන්නව කල්යාණ මිත්‍රෝ සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඒ දෙක අතර තියෙන গুপ্ত සම්බන්ධයක්. පාප මිත්‍යයන් අයින් කරන්න කරන්න කල්යාණ මිත්‍රයන්ගේ ආකර්ෂණය තිබේ වැටෙනවා. හැබැයි ඊටාම පරිසම් වෙන්න ඕනේ. පාප මිත්‍යා දැනගන්න නරකයි මම පාප මිත්‍යා කොම් කරන්න හදනවා අයින් කරන්න හදනවා කියලා. පාප මිත්‍යා ෂේප් එකේ අයින් කරන්න ඕන. ප්‍රයෝගයෙන් අයින් කරන්න ඕන. ඒකට පුත්‍රයන්වංශය අනන්දවත් උපක්‍රම පෙන්ලා දීලා තිනවා. පාප මිත්‍යා අයින් කිරීම ඔබ දන්නේ නැත්නම් කෝල්කේ කොච්චර කල්යාණ මිත්‍යාත් හිටියත් ඔබට ඒක ඇසුරක් ලැබෙන්නේ නැහැ. ආනිසංශයක් ලැබෙන්නේ නැහැ. උඹ කියාවි මම කොච්චර කල්යාණ මිත්‍රෝ පැතුවත් කල්යාණ ධර්ම පැතුවත් මා ළඟට එන්නේ නැහැ. මා ළඟට එන හරියක් කියන්නේ පාප මිත්‍රයෝ පාප ධර්ම කියලා. ඒ මොකද ඔබ දන්නේ නැහැ ආසේවනාච බාලාණන් කියන පළවෙනි මංගල කාරණාව දන්නේ නැහැ. අපිට පළවෙනි මංගල කාරණා 32 අඩිය තියෙනකොටම සඳකට පහන වගේ හම්බ වෙන්නේ ආසේවනාච බාලාණන්. ඉතින් එතකොට ප්‍රශ්නයක් එනවා දැන් මේ ආසේවනාච බාලාණන් කරන්න කියලා මිනිස්සු කිරණමයිනවා නේද? එතකොට මේ බාලයාට කාගෙන්වත් සරණක් නැද්ද? පහළට කොට ඉන්නම ක්‍රමයක් නැද්ද? ඒ නිසා මේක තනිකර අධිරාජ්‍යවාදී ක්‍රමයක් නේද? ඒ නිසා මේ ශේවිසප්ප සූත්‍රයේදී ධර්මචනාංශේ සඳහන් කරලා තියෙනවා අත්තිබික්කවේ පුක්කලා නසේවිතබ්බන්න බජිතබ්බන්න පෛරුපාසිතබ්බන්. මහණි මට පේනවා මගේ සර්වඥතා ඥාණයට මේ ලෝකේ ඉන්නවා සේවනයේ නොකල යුතු ඇසුරු නොකල යුතු පෛරුපාසනයේ නොකල යුතු කොටසක්. ඊගාට මගේ ඥාණයට පේනවා සේවනයේ කළ යුතු, ඇසුරු කළ යුතු, පෛරුපාසනයේ කළ යුතු කට්ටියක්. ඊගාට මගේ ඥාණයට අහු වෙනවා ගරුකත්වා සක්කත්වා සේවිතබ්බං පෛරුපාසිතබ්බං භජිතබ්බං ඊටාම ගරු කරලා මුතුනේ තියාගෙන ඇසුරු කළ යුතු, සේවනයේ කළ යුතු, පෛරුපාසන කළ යුතු පිළිසකුත් ඉන්නවා. අන්න ඒ පිරිස් තුන දන්නේ නැතුව ලාභයටත්, ලේසියටත්, පහසුරත්, ජනප්‍රියතාවයටත් අර වචනය කළ යුතු අසුරුක් නොකළ යුතු පෛරුපාසනය නොකළ යුතු අය අසුරු කරන්න කරන්න මේ භාජනය කුණු වෙලා නිහින තත්ත්වයටපත් වෙලා කල්යාණ මිත්‍රෙක් පහත් කළ සලකන මට්ටමට වැටෙනවා. ඔබ කවදාරි භාජනය සුද්ධ කෙරුවොත් ඊගාවට ඒක පිළිෙන්නේ කල්යාණ මිත්‍රෙක්ගෙන් භාජනය භජනය කළ යුත්තේකින් අසුරු කළ යුත්තේකින් පෛරුපාසනය කළ යුත්තේකින් මේ මදිවට ගරුතන්නේලා සක්කාර කරලා ඇසුරු කළ යුතු කල්යාණ මිත්‍රොත් ඉන්න බව වැටහෙනවා. ඉතින් මේකෙදී උගා කළාට මේ බුදුහාමරගේ දේශනා පළවෙනි කොටස දැන් කන් දෙනකොට හිතෙනවා අපි ඉන්නේ අවුරුදු 2600ක් පරණ වෙච්ච ශාසනයක. අපි ඉන්නේ ඉන්දියාවේ දඹදිව නෙවෙයි. අපි ඉන්නේ මේ නරක පැත්තක නිසා අපේ පරිසරයේ මේ ඇසුරු කළ යුතු, වචනය කළ යුතු, පෛරුපාසන කළ යුතු නැති නිසා බොලේ ඉතින් මම මොකද කරන්නේ ඉන්න කට්ටිය ඇසුරු කරන්න එපාය කොහොමද මම දැනගන්නේ ඇසුරු කළ යුත්තා පරිපාසනේ කළ යුත්තා පජනේ කළ යුත්තා කියලා තමන්ට මේ යාරි මිනුකෝදෝ දීලා නැහැනේ බුදුහාමසෝ කොහොමද කියන්නේ පුත්කලිය මනින්න එපයි කියලා කියනවා ඒකල කොහොමද දන්නේ මේ ඇසුරු කළ යුතු මේ ඇසුරු කළ යුතු නැති යුතු කියලා බුදුසෙන්හන්සේකට මිනුන් දන්න දෙන්නේ තමන්ගෙමයි බුදුසෙන්හන්සේ සඳහන් කරනවා උඹට වැඩිය සීලයෙන් දුර්වල, උඹට වැඩිය සමාධියෙන් දුර්වල, උඹට වැඩිය ප්‍රඥාවෙන් දුර්වල මිනිහා ඇසුරු කළේ නොකළ යුතුයි, භජනේ නොකළ යුතුයි, පෛල්පාසනේ නොකළ යුතුයි. ඒ නිසා යට වගකීමක් වෙනවා මේ කතා කරන මිනිහා මේ වෙනකොට සීලක පිළිట్లా හිටිනවා. මේ කතා කරන මිනිහා මේ වෙනකොට සමාධිය අඩු ගන්න අගය කරලා තියෙනවා. මේ බණ අහලා ප්‍රඥාවක් තියෙනවා. එහෙම නැතුව තාම බුදුන් ඇසුරු කළ නැහැ ධර්මයක් අහලා නැහැ සංඝයා ඇසුරු කළ නැහැ සීලයක් නැති කෙනාට මේ මේ නිහින පුද්ගලයයි සත්පුරුෂයයි දෙන්න ඇතුළු කරන්න බෑ මොකද Taman තුළ කඳුලක්වත් සත්පුරුෂ ගති නැහැ. ඒ නිසා මේ බණ ඇහෙන්නේ මේ බණ තේරෙන්නේ මේ බණ දරා ගන්න පුළුවන් වෙන්නේ යම් ප්‍රමාණයකට මේ වෙනකොට සත්පුරුෂ ගුණ තියෙන නිහින ගති ටිකක් අයින් කරපු සතුම් මැරීමෙන් වෙන් වෙච්ච හොරකම් කිරීමෙන් වෙන් වෙච්ච කාමීත්‍යචාරයෙන් වෙන් වෙච්ච නැත්නම් ඒව නරක බව දන්නේ බොරුවෙන් කියලමින් ඉස්සචරේ පරිසචරේ වෙන් වෙච්ච මත්පැන් පානින් වෙන් වෙච්ච කෙනෙක්. යාට ඒකට හිතා ගන්න පුළුවන් මම මේ සතු මරමින් සිට සතු නොමර තත්ත්වයටපත් වෙනවන මොනතරම් පරිතත කර ගැනීමක් කරා. මොනතරම් මගේ ආශාවන් මං කැප කරා. මොනතරම් සමාජ ධර්ම වලට වෙනස්ව ගිහිල්ලාද මම මේ සතු නොමර තන්ට ආවේ. මේ මුළු ලෝකෙම හොරු. ලොක්ක ලොකු හොරකම් කරනවා. හොරකම් කරන තු ජීවත් වෙන බැරි ලෝකයක් තියෙන. ඒ ලෝකෙදී Taman හොරකම අඩු කරන්න වරකන් නොකරන්න ගන්න ප්‍රයත්නයේදී තේරෙනවා කොච්චරක් ගඟද ගිහලටද පීනන්නේ කියලා. කාමිත්‍යාචාරයේ වැඩියෙන් කරන කට්ටිය වීර ලෝකයක් මේක. ඒ ලෝකේ කාමිත්‍යාචාරය නොකර ඉන්නවා. එහෙමනම් අපි නෝන්ජලිය බවට පත් වෙනවා. අපි බය අදුපුත් කියලා යන බවට පත් වෙද්දිත් මම කාමිත්‍යාචාරය කරන්නේ නැහැ කියලා අභීතව ප්‍රකාශ කරන මිනිස්සයා මොන්න තරම් මේ සමාජයේ වීර ක්‍රියාවත් කරන්න කියලා එයා දන්නව කරපු කෙනා. කාමීත්‍යචරි කර කර ඉඳලා නොකරපු කෙනෙකුට හොඳටම තේරෙනවා. බොරුවෙන් කේලමෙන් ඉස්සජ්ජේ පරිසවචනයෙන් කටේ තුලේ නොගෑවෙන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් කකුසල් කරන කෙනා වචන කතා කිරීම අඩු කරපු ගමන් දන්නවා මුන්න තරම් පරිතද කිරීමක් මෙහෙර කරන්න කියලා. ඒ වගේම මත්පැන් පානේ තමයි සමාජශීලී වීමට තියෙන ක්‍රමය. නිහිනයන්ගේ ඩෙන්ට් කාඩ් එක. ඉතින් ඒක නොකර ඉන්නවා කිව්වොත් එහෙම කොච්චර කොන් වෙනවද? ඒ කොන්වීම කරපු කෙනා දන්නවා <clears throat> මේක රැක්කයි කියලා කියන්නේ අනියමාර්ථයෙන් බුදුබණ අපිට වැඩ කරලා තියෙනවා. මට පෞරුෂත්වයක් තියෙනවා. මම දැන්නත් කඟ වේනඟක් තමයි. අන්න ඒක තියෙන කෙනාට විතරක් බලතැකි ඕනකම තිබුණත් තාම සතුම් මැරීම නැත කරන්න බෑ. ස්පෝර්ට්ස්මන්ෂිප් එකට බිරිපිට අරගෙන ගිහලා මාළු බානවා. දුවන සතුන්ට වෙඩි තියෙනවා. ඒක ලොකුම ලොකු ශිල්පයක් අද ශිෂ්ට සමාජයේ. ඒ මිනිස්සු සමාජයට දාන්න මේක පව් කියලා වලක්වා ගන්න බෑ. කොන්දක් නැහැ. ඒකෙම හොරකම වැරදි බව දන්නවා සල්ලි ඕනෙත් නැහැ. නම හොරකම් කරුවේ නැත්නම් ඔළුවේ ඩෝපමයින් කියන එන්සයිම් එක ඉන්නේ ලක්ෂ කෝටි ගණක් හම්බ කරනකොට විතරක් ඩෝප් වෙනකොට වගේ එන්සයිම් එකක් එනවා. ඔළුවේ ඒ මිනිස්සු නිසා සල්ලි හම්බ කරන්නේ පිස්සුවට. වීදම් කරන්න වෙලාවක් නැහැ. හම්බ කරන හැම සල්ලියකම අනාරක්ෂාවමත් වෙනවා. බුදියා ගන්න සල්ලි වලින් මහපො කොට්ට උඩ. කරන්න දෙයක් නැහැ. සල්ලි හම්බ කිරීමෙන් විතරයි ඩොපමයින් එන්සයිම් එක තියෙන්නේ. ඒ නිසා ඩෝප් වෙන්න ඕන කමන සල්ලි හම්බ කරනවා. ඒ මිනිස්සු දන්නවනම් මේ අනවජ්‍ය භෝජනය කියලා කියන එක කවුරු හරි වෙලා තම්බලා දෙන බතක් කනකොට තියෙන ජොලිය කද්දාකත් විඳින්න බෑ. මොකද හොරකම් කරන නිසා කවුරුත් එන්නේ කණ්ඩත් බයයි. කණ්ඩත් හැකයි. ඒ වගේම හොරකම් කරන්න තියෙන සල්ලි අපරාධ පැත්තක දාලා සතිය වටනවා කිව්වහම බයයි. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේම හොරකම් නතර කරන්න යා ගන්නවා. කාමීත්‍යචාරය දාන. ඒකවල බලද්දී අනික් කෙනා ඇත්තටම බුදුබණ ඇහිලා ඇති. නමුත් සතුන් නොමර ඉන්න බෑ. හොරකම් නොකර ඉන්න බෑ. කාමීත්‍යාචාරය නොකර ඉන්න බෑ යාට. ගුරු කේලම ඉස්සතනේ වෙන් වෙන්න බෑ. මත්පැන් නොබී ඉන්න බෑ. ඉතින් මේ මනුස්සයාට කාල කණියට ගල් ගහනවා වගේ. ඌට තවත් බැලලා ඇති වැඩක් නැහැ. එයාට කියන්න තියෙන්නේ එයාට නොදැනෙන්නේ එයාව අයින් කරන එක බුදුරජාණන්සේ දෙන යටහත් පහත් සදාචාර සම්පන්න ගුණයක්. ඒකෙල්ල බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ලෝකේ ඉන්නවා පිරිසක් සීලෙන් අඩු සමාධියෙන් අඩු ප්‍රත්‍යාවෙන් අඩු නසේවිතබ්බන් බජිතබ්බන් පෛරුපාස්තබ්බන් අඤ්ඤත්‍ර අනුද්යතා දයායතා. ඒ කට්ටිය කිරේ අනුද්යතාවේ දයාවෙන් ඒකට ඇසුර කරලා කමන්නේ. හැබැයි කියන්නේ ඔයාගේ දේවල් මට දෙන්න දෙන්න එපා. මම කේන්ද්‍ර ගන්නව නම් ගනි. මමට අනුකම්පාවෙන් මේ කියන්නේ ඔය හතු මරණේ වයින් වරකම් කරන්නේ වයි මාව මුසු කරන්න එපා. මගේ පවුලේ කෙනෙකුටවත් මුසු කරන්න එපා. මම මේ දෙන්නේ ඔබට සුද්ධ දෙයක්. ධර්මයක් දෙන්නේ. කැමති නම් ගනි මම දන්න ඔබට කරප්පම් කියලා මේක. ඔබට ඇලර්ජික් කියලා මේක. උඹට මේක කැමති නෑ කියලා. අනේස දයානුකම්පාව තියෙන නිසා ඒ කෙනෙකුට කැමති නම් ඒ සීල සමාධි ප්‍රඥා තියෙන කෙනා දිහාට එන්න පුළුවන්. මොකද සීල සමාධි ප්‍රඥා එකන මෙයාව බෙල්ලෙන් කපලායින් කරන්නේ කොන් කරනවා. හැබැයි දයාවෙන් අනුකම්පාවෙන් උපදෙස් දෙනවා. එතකොට මේ කෙනා මේ සීවෙනේ නොකල යුතු, වචනේ නොකල යුතු, පෛරුපාසනේ නොකල යුතු කෙනා සීලෙන් සමාධි ප්‍රත්‍යාවෙන් දුර්වල කෙනා අයින් කරනකොට මේ මනසේ රික්තකයක් හැදෙනවනේ, හිස්තලක් හැදෙනවනේ. අන්නේ හිස්තල පුරවන තමයි කල්යාණ මිත්‍යාගෙට කොට වෙන්නේ. මේක පුරවලා තියෙන වෙලාවේ මොනම කල්යාණ මිත්‍රයෙක්වත් හොස්ස කරන්න ඉන්නේ නැහැ. ඒකට ඒ සෙන් කතාවක තියෙනවා සාන්වේ පල්ලමේ සිමලු ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලය. ඒක හිටියලු ප්‍රොෆෙසර් කෙනෙක් විශ්වවිද්‍යාලේ ඩීන් වෙන්න ඇති. ඉතින් මුළු ලෝකෙම දැනුම තියෙන හැම ශිල්පෙම දන්නවා හැම රට රාජ්‍යවලම ශිෂ්‍යෝ එනවා. හැබැයි ඊතර කන්ද උඩ හිටියලු පර තනි ආශ්‍රමයක පෙරණි ආචාර්යවරයෙක් මේ යෝගාවචරයෙක් තපතෙක් අර එන හැම කෙනාම මේ ප්‍රොෆෙසර්ගෙන් අවසරයන් ගිහිල්ලා හරියට වදිනවලු. ප්‍රොෆෙසර්ට ඉවසන්න බැහැ. මේ අකුණ දැනුම දෙන්නෙත් මම. මේ විශ්වවිද්‍යාලයට ඉන්නෙත් මම නිසා. මේ ආපු හැම එකනම මගෙන් අවසර ඉල්ලනවා අර ගිහිල්ලා ලොක්කට වැඳලා ඉන්න. ඉතින් ගෙනින් ඇහුළු මොකද්ද ඔය ලොක්කයි ගන්න තියෙන්නේ? ඉගෙනගනත් නැහැ, විශ්වවිද්‍යාලයක් ඇත්තෙත් නැහැ, ඩිග්‍රියක් ඇත්තෙත් නැහැ, මොකක්වත් නැහැ. මොකද මේ උඹලා? ඊට පස්සේ කී අර මාස නොකිය කිව්වලු දුමාකාර ಗುಣ කඩක් තියෙන. එයාලගේ තියෙන ಗುಣ. මේ ප්‍රොෆෙසර් අදහන්න බැලු ಗುಣ කොහෙද ඩිග්‍රී එකක් නැතුව. ගුණවත් වෙන්නේ කොහොමද මේ විශ්වවිද්‍යාලෙක ගන්නන්නේ නැතුව. ගුණවත් වෙන්නේ කොහොමද රටේ රාජ්‍ය ලෝකෙක් වෙන්නේ නැතුව කියලා පස්සේ හිතනවලු මේ පැත්තක කරලා මිනිස්සුන් ඇහවලු හම්බෙන්න බැරිද කියලා. දැන් ප්‍රශ්නයක් නැහැ ගියාම යා මේ මිනිස්සු තෝරන්න බේරන්නේ නැහැ. කතා කරලා කියලා දෙනවා. යා කරන දේ කියලා දෙනවා කියලා. ඉතින් ප්‍රොෆෙසර් හොරේ ඊෂු නැති වෙලාවක මීට කන්ද නැගලා ගිහිල්ලිවල දුරට තට්ටු කරලා කිව්වලු මම පල්ලා විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර් කියලා. හරිය කවුළුවෙන් දොර අරින්න නැතුව දොර ඇතුලේ තියෙන අර හිරකවල්ලක් තියෙනවාගේ පුංචි කවුළුවක්. ඒක අරලා බලනකොට මෙයා කියනවලු මම පල්ලා විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර් කියලා දඩස් කර දොර වැහුවලු තාපසයා දොරත් තාලා අපව ගියාලු ඇතුළට. ප්‍රොෆෙසර් හිතාගත්තලු මීයා කමහා මන්නකාරී මේ. ඉදිට මිනිහෙක් අධියට ගන්න යනවා. මම මේ ඔක්කොම වැඩ තබලා ඔක්කොම නම්බුකාර කරනවා. මේ අකාලකට ආවා මේ මිනිස්සු කියනවා පහින්සක මිනිස්සෙක් කියලා. ගුණවතෙක් කියලා ඕම් බලපන් මට කරපු වැඩි දොරවල් දාලා ගියා. ගිහිල්ලා ගිහලා උඹලගේ ඔය කියන ශාකාවේ කිසි ගුණයක් නැහැ. අඩු ගානේ. ආගන්තුක සත්කාරයක්වත් නැහැ. එතකොට කට්ටිය මූණේ මූණ බලාගත්තා. එතකොට සර් කිව්ලා මොකද කිව්වේ? එහෙනම් මම දොඩට අට්ටු කරලා කිව්වා මම ප්‍රොෆෙසර් කියලා. අයි කට්ටි දැන් හිටින් අර මනුස්සයන් ඉුවටම ආයිමක් නැහැ. ඒකවල එහෙම නෙවෙයි. අනිත් දවසේ ගිහිල්ලා එහෙම කරන්න. ඔබතුමා හම්බ වෙන්න බැරිද වගේ දෙයක් අහන්න ඔය අඟ පුම්බන්න යන්න එපා. පෙනේ පුම්බන්න යන්න එපා කියලා. ඉතින් මනුස්සයන් මට බෑ යන්නේ. ඉතින් අර කොක්කෝගම තියෙන නැවත නැවත තාපසය තියෙන කරුත් නිසා ආයෙ දවසක් ගියාට පස්සේ ඇසේ දොරම ඇරියලු. ඇරියට පස්සේ කිව්වලු මේ ඔබතුමා හම්බෙන්න හිතාන ආවේ මට ගොඩක් වැඩ තියෙද්දි මේ ගෞරවයෙන් හොයාගෙන ආවේ අරකයි මේකයි කියලා මේ මට වැඩි වෙලා නැහැ. හම්බෙච්ච වෙලාව ඔබ තමයි වෙන්නේ වෙන් කරපු කියන එක ඉඟි කරා දොර දාලා දාලා අපෝ කියලා යන්න කරනවා. තාපසයා. ඒ මනුස්සයා ඊට වඩා ඊයන කවුළු ඇරියා අද නම් දොර ඇරියා. හැබැයි අදත් දොර වැහුවා. පල්ලෙහා ගිහිල්ලා තමන්ගේ අඳුරන් කටරේ කළෝ ඔහොම නෙවෙයි. තමන්ගේ මාන්නකාරකම පෙන්වන්න යන්න එපා. මේ මනුස්සයාට සාමාන්‍ය ආගන්තුකෙක් වශයෙන් යන්න බලන්න. මෙයාට හරිම හිතට ගන ගැටවල මෙච්චර මම මේ නම්බුනාම ලැබලා විශ්වවිද්‍යාල ප්‍රොෆෙසර් කන් ලැබලා මේ කොහෙද නිකම්ම අර මේ පර්ණ සිගුරක් පුරවගත්ත නාකියට මෙච්චර යට වෙන්න ඕනද කියලා හැබැයි යට ඇතුලෙන් තල්ලුවක් තියෙනවලු පලයන් පලයන් පලයන් පලයන් කියලා තුන්වෙනි සැරේටත් ගිහිල්ලා මොනවත් නැතුව කියලා දොර ඇරියලු දොර ඇරලිවල ඇතුලට ගත්තා ඇතුලට ඇරලිවල වාඩි වෙන්න පුටුවක් තිබ්බා මනසේ හිතුවලියක් වදත් කවුළුනේ දොරත් ඇරියා ඇතුලටත් ගත්තා වාඩි වෙන්නත් දුන්නයි කියලා දැන් තක්මෝලා ඉන්නකොට කතා නැතිලු. මොකද කතා වුණොත් දන්නවා මෙයා ගහලා එලවනවා කියලා. අර මංසන් ගිහලා හිස් කෝපයක් අතර දුන්නා. අංශ බොහෝම ගෞරවයෙන් සතියෙන් පීරිසිවුරු තියෙන කෝපයක් දිගල්ලා එනකොට මෙයා ඇතුළට ගිහිල්ලා green tea කප් මේ ජෝගුවක් ගෙනලා වැක්කිරුවා. ඊ වක් කරනවලු දැන් මෙයාත් බොහෝම සතිමත්ව ගෞරවයේ යුක්තව, බය සම්ප්‍රයුක්තව අල්ලගෙන යනකොට කෝපෙ පිරුණා. මෙයා හිතවල මේ චාරිත්‍රාක් වෙන්න නැති මේ මිනිස්සු අඩුවක් වෙන්න පුරවන්න නැතුව නැති වෙන්න පුරවන වෙන්නද කියලා දැන් කෝපෙ පිළිලා කටමට්ටම් ඉතිරිලා ගිහලා දැන් පීරිසයට වැටෙනවා. හිතවලු මේ කට්ටිය මේ අඩුවෙන් දුන්නා කියනකට ලැජ්ජ වෙන්න නිසා වෙන්නේ නැති මේ කෝපෙ පුරලා දෙකට පීරිසයට එනකොට නැත කරයි. දැන් පීරිසේ පිළිලා දැන් උපාධි කබායට වැක්කේනවලු කහට. ඊට පස්සේ මේවාස බලන්නේ කොළු කොළු මේ අහ කනවා කිව්වා. ඊට පස්සේ කොළු වාගේ 50ත් ඔය වගේ හිස් කරගෙන ආවොත් දරයි. පිරිච්ච මනසට මොනවක්වත් දාන්න බෑ. කරුණාකර එළියට ගිහිලා කෝපේස් කරගෙන ඉන්නේ කියලා. ඒ වගේ මාන්නකාරකෝනේ මම දන්නවා කියන මිනිස්සෙකුට කල්යාණ මිත්‍රෙක් කිට්ටු කරන්නේ නැහැ. හැබැයි ඩොක්කක් කනිනවා නොදැනෙන්න. උජ්ජ වෙන්න ඩොක්කක් අයි. කියනවා මේ පඬිතුකම් පැත්තක තියලා આવොත් ස්කෝප් එක විතරක් අරගෙන ආවත් මට දාන්න පුළුවන්. ඔබ ගෙනාවු කෝප්පේ තියෙන කුණු කන්දරේට මේවද මට වැඩක් නැහැ. ඒ නිසා අපි පාප මිත්‍යාංගෙන් අයින් කරන්නේ නැතුව කොප්පිය හීස් කරගන්න නැතුව කෝප්පේ හීස් කරගන්න නැතුව කල්යාණ මිත්‍යා වුණා වැක්කරොත් ඇති වැඩකුත් නැහැ. දන්නේ ධර්මයේ කරු කරන කල්යාණ මිත්‍යා වක් කරන්නේත් නැහැ. ඒක නිසා අපි මේ සංසාරේ යම් දඬුවමක් විඳනනම් යම් ජඩකමක් කරානම් ඒ අපේ ප්‍රകൃතිය නිසා නෙවෙයි. ප්‍රകൃතියෙන් අපිට පව්කම් කරන්න ජඩකම් කරන්න ඕන කමක් නැහැ. ඇසුර වැරද්ද නිසා. ආශ්‍රය කරපු අයගේ තනි 100ට 100ක් වැරද්ද නිසා අපි පව් විඳිනවා. නමුත් ඇසුරු කරන්නන්ට අපි වෙනුවෙන් භාවනා කරන්න බැරි නිසා බුදුහාමුදුර කෙනෙක් ලෝකේ පහළ වෙලා කියනවා ඔබ තනියෙන් භාවනා කළා නිවන් දකින්නත් බෑ. ඔබට ඇසුරු කරන්නම් ඔය තොගේට ඇසුරු කළා නිවන් දකින්නත් බෑ. භාවනා කරන ගම තමන් සීලයක පිළිහිටලා තමන් සමාධියක් ඇති කරලා තමන් ප්‍රඥාවක් ඇති කරලා ඊට වැඩිය සීලයෙන් අඩු සමාධියෙන් අඩු ප්‍රඥාවෙන් අඩු කට්ටිය දයානොද්දායතාවෙන් තොර මිස ඇසුරු කරන්න එපා. ඒතර විශාල හිස්කමක් එනවා. වාදනේ විශාල දැරීමේ ශක්තියක් එනවා. මේක පුදුමාකාර තින්තපෝන කඩදාසියක් වගේ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වැටෙන ධර්මය උකහා ගන්නවා. ඒක නිසා චංකි සූත්‍රයේදී සර්වඥයන් සඳහන් කරලා තිනවා සද්ධා ජාතෝ උපසංගමති. සද්ධාව ඇති වුණාට පස්සේ තේරෙනවා අපි මේ ගත කරන්නේ බල්ලොත් එක්ක බුදින මැක්කොත් එක්ක ඇහිඳින නැගිටින ජීවිතයක්. අපි අසුර කරන බල්ලොත් එක්ක බුදින නිසා හැම වෙලාවෙම මැක්කෝ ඇඟේ. ඒ නිසා අපේ ඇතුලේ තියෙන ප්‍රകൃතිය මනුස්සභාවය. අත් අත්භාවය. ජීවන පවුණු කරගත යුතුයි කියන ශ්‍රද්ධාව ඕනම සතෙකුගේ තියෙන මනුස්සයාගේ හොඳට තියෙනවා. මනුස්සයා මේ ශ්‍රද්ධාව අවලන්දේවල් වල ආයෝජනය කරන නිසා තමයි මනුස්සයා අවලන් වෙලා තියෙන්නේ. මේ ශ්‍රද්ධාව ආයෝජනය කරන හොඳම දේ. හොඳම විදිහට ආයෝජනය කරපු ගමන් මනුෂ්‍ය කාන්තම ලැදලා යනවා වගේ නරක අයින් වෙන එකෙන් තේරෙනවා හොඳ පැත්තට ඇදෙනවා කියලා. ඒ නිසා සද්ධාව කියන එක මනුෂ්‍යයාට නැතුව බෑ. මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ සද්ධාව නැති. මේ සද්ධාව නරක දෙයට ආයෝජනය කරනවා කියන එක තමයි මනුෂ්‍යයා Tamanට පියෙන් අරගන්න වැඩි. ඒ සද්ධා තිනවා සද්ධා ජාත උපසංගතය බලනවා අතන බලනවා මෙතන බලනවා කවුද ලෝකේ ආතතිය නැතුව ඉන්නේ කවුද ලෝකේ දැවිලි තැවිලි නැතුව ඉන්නේ කවුද ලෝකේ අසහනෙන්තරෝ ඉන්න බලපෑ මේ කාම අසහනෙන් ජීවත් වෙනවා හැබැයි ඔක්කොටම තේරෙනවා මේක ප්‍රകൃතිය නෙමෙයි කියලා. මොකද අවුරුදු 6 7 වෙනකන් අපිට අසහනයක් තිබුණේ නැහැ. දැන් උනත් පොඩි ළමයි තියා බලනකොට පේනවා අසහනයක් නැහැ. 6න් 7න් පස්සේ තමයි 6 4 තේරලා ඇසුරට පටන් ගන්න. ඒ තේරෙන තමයි කෙලසින් පටන් ගන්න. ඒ නිසා අපිට පුළුවන් නම් ආයෙ සැරයක් අර 6 4 නොදන්න කාලේ වගේ අර ළමා බොළඳ බොළඳ කියන වචන වැරදි එතනදී. ළමා කාලයට යන්න අහිංසක කාලයට යන්න වංචාව නැති කාලයට යන්න ඉදා තිබුණ සපාද නැහැ. ඒක නිසා සද්ධාව තින්ට කෙනා ඕන කෙනෙකුට තේනවා. මිනිස්සුયો කොහොම හරි වලිග පාගගෙන ඉන්නේ කියලා. ඒ නිසා යා හොයාන යනකොට සද්ධා ජාතෝ උපසහම තණ්ඩම එළඹ වාසය කරනවා. එළඹෙනවා. උපසංකමන්තෝ පරිරූපාස. තමන තේරෙන මේ මාසේ ගන්න දෙයක් නැහැ කියලා අපි ඇසුරු කරන්නේ නැහැ. ගත යුත්තක් තියෙනවා කියලා හිතනොත් පරිපාසනය කරනවා. දැන් කියන්නේ අඩු ගන්න සමයේ කැතු ගන්න නැත්තම් ශ්‍රේෂ්ඨයක් හම් වෙනවා. පෛරුපාසන්තෝ සෝතං හෝදාති. ඒකෝන කණ යොමු කරනවා මෙහාට වත්පිළිවෙත් කරන ගමන් අසුරු පවත්නවා කණ යොමු කරනවා. මේ මොකද මොන වගේ දෙයක්ද කියන්නේ? මෙයා කියන දේ කරනවාද? කරන දේ කියනවාද කියලා. සෝතං හෝදාහන්තෝ ධම්මං සුනාති. ඒකෝන කියන දේ කරන්නේ නැතුව දවල් මිගෙල් රෑ දානියෙල් නම් අහන එකත් අමනේක් නම් ගණතුණියෙන් වැඩක් වෙන්නේ නැහැ. අහන මනුස්සයලු මිනිස් කන මනුස්සයෙක් තියෙනවා මේ මාෂා කියා ගන්න එකක් කරන්නේ තව එකක්. අන්න ඒ දේ තියෙන මිනිස්සයා අසත්පුරුෂයෙක්. මොනවා හරි ගමන කියන දේ කරන කරන දේ කියන කෙනෙක් ඉන්නවනම් Tamande වැඩිය හොඳ නම් ඉතින් තව බුදු කෙනෙක් මොකටද ඕක කියලා දෙන්නේ. Tamanටම තේරෙන්න පටන් ගන්නවා. පෛරුපාසන්තෝ තොද්දම් ධම්මං සුනාති සෝතං ඕධාති කණ යොමල අහනවා මචං මේ ලෝකෙ ඔච්චර හොරකම් කරන තාත්තේ මෙහෙම කොහොමද හොරකම් කරන්නේ තුයි මේක මෙච්චර ලෝකේ සතුන් මරද්දී මෙයා කොහොම සතුන් මරන්නේ නැතු ඉන්නේ මේ ලෝකෙ මෙච්චර කාමීත්‍යචාර කරන්නේ මෙයා කොහොමද කාමීත්‍යචාර නොකර ඉන්නේ කියලා ඔහිතසෝතෝ ධම්මංසේ සුත්වා ධම්මං ධාරේටි ආයෙත් පස්සේ හිතා ගන්නවා මේ ලෝකයා ලේසිරත් පහසුර සතු මැරුවට මේ තීන ජීවන රටාව සම්මා ජීවිතය තියෙනවා මේ මනුස්සය එක කරනවා ඇසුරු කරන කෙනාට දකින්නත් පුළුවන් එහෙනම් මෙයා ගාව තියෙනවා මූල ධර්මයේ මෙයා ළඟ තියෙනවා ප්‍රතිපදාව මෙයා ළඟ තියෙනවා ශික්ෂාව කියලා ඒ Taman දන්න දෙයට සාපේක්ෂව මේ ශික්ෂාව තමන් තුළට අද්ද ගන්නවා ධාරණය කරනවා දසාණං ධම්මාණං අත්තං උපපරික්කති කල්පනා කරගෙන මම වගේ අමුදරුවන් රකින්නේ ගීගවල වල ගත කරන කෙනාට මේක කළ හැක්කක්ද එහෙනම් මම වගේ තාම බුද්ධ ධම්ම සංඝ තදින් අසුරු කරන්න නැති කෙනෙකුට කළ හැක්කක්ද කියලා අර්ථය පරීක්ෂා කරලා බලන්න අත්තං උපපරික්කන්තෝ ඡන්දං ජායති එයාට කැමැත්තක් පහළ වෙනවා මම මේ ගත කරන ජීවිතේ ඉඳගෙනම හෝ එතන ඒකේ අම්මම් කැපකිරීම කරලා මේ කරන ආදර්ශ ජීවිත ආදර්ශයට Brahmacharya ජීවිතයට සම්මා ආජීවයට මටත් නතු වෙන්න බැරි කියලා. ඡන්දං ජාතෝ සති ඡන්தோ ජායති ජාත ඡන්தோ උත්සාහ ඊට පස්සේ මේට උත්සාහ කරන්න පටන් අර ගන්නවා. මෙන්න මේ උත්සාහයේදී කවදාකවත් තමයි මෙතෙක් ඇසුරු කරපු පාප මිත්‍යාගෙන් අයින් වෙච්ච බව පාප මිත්‍යාට තේරෙන්න ආරම්භ වෙනවා. තේරෙන්න ආරුණොත් ප්‍රශ්නයක් ඇති වෙනවා. උත්සහිත්වා තුලයති ඊට පස්සේ සමතුලනය කරලා බලනවා මේ අලුතෙන් ගත ප්‍රතිපත්තිය නිසා මට මානසික අසහනය අඩුවීමක් වෙලා තියෙනවද වැඩි වීමක් වෙලා තියෙනවද මේ අලුතෙන් ගත ප්‍රතිපත්තිය නිසා මට ආතතිය අඩු වෙලා තියෙනවද වැඩි වෙලා තියෙනවද මම මේ ගත ප්‍රතිපත්තිය නිසා දැවිලි තැවිලි අඩු වෙලා තියෙනවද වැඩි වෙලා තියෙනවද ඒකට බුදුහාමුදුරෙන්න ඕනේ නැහැ එයා දන්නවා මං හිතියේ ආතතිය ගත අසහනකාරී දැවිලි තැවිලි ජීවිතයක. දැන් ඒක නැති වෙලා නැහැ. අඩු වෙලා තියෙනවා. අඩු වෙලා තියෙනවා නම් අර ශ්‍රද්ධාව හොඳයි. ඒ ධර්මේ හරි. ඉතේ තියාගත්ත හොඳයි. තුලනේ කරා හොඳයි. වීර්ය කරා හොඳයි කියලා දිගට ඉදිරියට යනකොට කිසිම කෙනෙකුට මේ ලෝකයේ ඇසුරු කළ යුත්තේ නැති යුගයක් තැ විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලයක බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ Tamanට වැඩිය හෝ සමසමව මේ ධර්ම පිළිපදින සමිති පුද්ගලයෝ සංසද තියෙනවා. අන්නේ සංසද වලට ලං වෙන්න නම් එයාට තේරෙන්න ඕනේ ඒකේ සංසදේ ලංවීම තේරෙන්නේ අසත්පුරුෂයන්ගෙන් ඈත් වීම හරහා. Tamanට වැඩිය සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අඩු කට්ටිය ඈත් වෙන්න ඈත් වෙන්න තමයි අලුතෙන් කල්යාණ මිත්‍රෝ එකතු වෙන ඉඩක් හිතේ ඉඩක් එන්නේ මේකටම සාහනය කියන්න පුළුවන් මේකටම ආසාහනේ දුර්විම කියන්න කල්යන් මිත්‍ර ඇසු කරන පුදුම තදබදයක් තියෙනවා. පුදුම ඇඟි ඇලි ගලි වාසියක් තියෙනවා. කල්යන් මිත්‍රන්ගේ ඇසුරේදී සත්පුරුෂයන්ගේ ඇසුරේදී ඇලි ගලි වාසි. සත්පුරුෂයන්ගේ ආශ්‍රයදී හොදකලා. විවේකේ එන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට අද්දා ප්‍රශංසාම සහාය සමාදාහං. ඒකාන්තයෙන්ම Taman එක්ක මේ වගේ සටන කරන සම සීල සමසද්දා සමප්‍රඥායති කල්යාණ මිත්‍යාගේ ඇසුර සියලු දේ කැප කරලා කරන්න සියලුම දේ කැප කරලා ඉටි කරන්න කියලා කියනවා. එතකොට යාට තියෙනවා මේකේ දැවැන්තියෝ ඉන්නවා. ගරු කටයුතු ප්‍රශංසා කටයුතු සීලෙන් උතුම් ඇත්තෝ ඉන්නවා. සමාධියෙන් උතුම් ඇත්තෝ ඉන්නවා. ප්‍රඥාවෙන් උතුම් ඇත්තෝ ඉන්නේ. ඒ පේන්නේවත් නැහැ. අසත්පුරුෂයන් මැද ඉන්නකොට. ඒ නිසා මේ අසත්පුරුෂයන්ගෙන් ඈත්වීම මේක මේ සමාජ ධර්ම ආචාර ධර්ම ගැන කතා කරනකොට අසත්පුරුෂයන්ගෙන් ඈත්වීම කියනවා. එහෙම නැත්නම් කායික වාචික ක්‍රියා ගැන කතා කරන කියනවා සබ්බපාපස්සා කරනවා කියන. පව් කිරීමෙන් වැළකීම විතරයි සත්පුරුෂයෙකුට අවශ්‍ය කාරණා. පින් කිරීමක් ගැන කතාවක් දෙවෙනියට එන්නේ. ආගම මේක පින් කිරීම ඉස්සරහට තියලා පව් කිරීමෙන් වැළකීම පැත්තකට දැම්මා. එතනින් බුද්ධ බුද්ධ ධර්මයේ ආගමක් බාටපත් වෙලා අද රහු බැඳගෙන පොඩි බැඳගෙන පින්කම් කරන්න පටන් ගත්තා. ඒ නිසා මේ ළඟදී මම කියව පොත කියලා තියෙනවා වඩා හොඳ වීමේ ප්‍රයත්නයේ ධර්මඥාගේ ප්‍රධාන හතුර තමයි හොඳ වීම කියන්නේ. හොඳ වෙන්න හදන මිනිහට කවදාකවත් වඩා හොඳ කෙනෙක් වෙන්න බෑ. මොකද ලෝකේ ඉන්න හරියක් නරක මිනිස්සු නිසා මෙයා ආඩම්බර වෙනවා මම හොඳ කෙනෙක් කියලා. මොක කොච්චරද අවස්ථාවක් තියෙනවා ශාසනයක් තියදී වඩා හොඳ වෙන්න ඉතින් මම වඩා හොඳ වීමක් ප්‍රයත්න කරන්නේත් නැහැ. මොකද හොඳ වීම මහා පරමාර්ථයක් කරන ජීවත් වෙනවා. නිසා වඩා හොඳ වීමක් ගැන අධිකුසලයක් ගැන කල්පනා කරන මිනිහට අවාසනාවක් වෙන්නේ පින. පින් කරන තාක්කල් කාදාකත් අධිකුසලයකට යන්න බෑ. ඒ නිසා යා දැනගන්න ඕනේ අධිකුසලයට යන්න නම් පින් කිරීම සාමාන්‍යදී පාව දෙන්න. පාව දෙන්නේ නැතුව අධිකුසලයට යන්න බෑ. ඉතින් ඒකට ආගම ඇවිල්ලා කෑ ගහලා කියනවා ඔබ දැන් අපායට යනවා. ඔබ ඉස්සර වගේ මේ මේ වන්දනා ගමන් යන්න දෙන්නෙත් නැහැ. කයුවාරු කෙලින් දෙන්නෙත් නැහැ. අවිත් එක්ක භජනෙට එන්නෙත් නැහැ කියලා ඒගොල්ලන්ට හොඳට කෙනේනවා. ඒත් ඒකට තමයි ළඟ උත්තර තියෙන්නේ නැහැ මම මෙහෙමම අසවර්තයන්ට යනවා මෙන්න මේ පොඩි වැඩ වගේක් කරනවා. වරින් වර කියලා භාවනා කරන ආදි වශයෙන් Taman මේ පැත්තට තියෙන වැඩ කාර්යසුතු නිතිපතා කරන අතර අර පාප මිත්‍ර ආශ්‍රය නොකර බැරි කමට කරන අනුද්යතාවෙන් දයාතාවෙන්. ඒතර මේ පැත්තට Taman පුරවගත්තේ නැත්තම් Tamanගේ කාලසටහන හිර කරගත්තේ නැත්තම් අනිවාර්යයෙන්ම පාප මිත්‍ර සේවනයට යදී. ඒසා නිතරම වග වෙන්න ඕනේ. නිති නিত্য පංසීල්, පොය අටසීල්, ඊට අමතරව සමාධි භාවනා ප්‍රඥා භාවනා කාලසටහන අපි කිය විනාඩි 5ක් දැම්මයි කියලා දවසකට මේක විනාඩි 6ක් කරගන්න බැරි නම් 7ක් කරගන්න බැරි නම් පැය කාලකට භාගයට වැඩි කරන්න බැරි නම් මොන කැඹිරිල්ලක්ද කියලා හිතන්න. ජීවිතේ තමන්ද කියලා මේ හුදේකලාව වෙනුවෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රය වෙනුවෙන්, සබ්බපාපස අකරණං වෙනුවෙන් පැය කාලක් අමාරකත් වෙන් කරන්න බැරුව උදේ ගැසපට ගහගත්තා හැන්දෑවකම් කඹරන ජීවිතයක් කියලා කියන්නේ අපාය කියලා විඳවන දෙයක් නෑනේ මෙහෙදිම විඳවනවා මේකට ප්‍රති උත්තරේනේ ආසාහනේ කියලා කියන්නේ ඒකට උත්තරේනේ මේ ආතතිය කියලා කියන්නේ දැවිලි තැවිලි කියන්නේ මොකද ඒක මේ කවුරු පෙන්වන්න ඕන දෙයක් නෙවෙයිනේ තමන්න පේනවනේ මේ ඉල්ලන හැමදේම හම්බ වෙලා තියෙනවා ආසාහනේ අඩුවක් නෑ දැවිලි තැවිලි වල අඩුවක් නෑ නමුත් ඒ අහ බලනකොට මේ මානෝදී මතුවෙච්ච වියලි බිමක් වගේ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයයට ගියාම දිවයිනට ගොඩ වෙච්චාම ඒකේ ඔය අසහන රැල්ල නැහැ. ඒකේ දැවිලි තැවිලි නැහැ. නමුත් අපේ හිත කියනවා ඒක කර කර හිටියොත් යුතුයකම් ටික කරගන්න බැරි වෙයි. මගේ වගකීම් ටික කරගන්න බැරි වෙයි. හම්බ කරන්න බැරි වෙයි කියලා හම්බ කරන්නේ මොකක්වත් නෙවෙයි අසහනෙ. හම්බ කරන්නේ මොකක්වත් නෙවෙයි දැවිලි තැවිලි. හම්බ කරන්නේ මොකක්වත් නෙවෙයි ආතතිය. ඒක මේ අවුරුදු 200ක් විද්‍යාවට ගිය ගිය ලෝකෙට දැන් හොඳට තේරෙන පටන් ගන්න තියෙනවා. අපිට තව ටිකක් කල්යයි. මොකද අපි තාම ඒ තරම්ම පිළිහුනේ නැති නිසා. ඉස්සරහට පිළිහෙන්න පිළිහෙන්න වෙන්නේ මොකද්ද? මේ විද්‍යාව කියලා අල්ලගත්තේ බුදුහාමරගේ විද්‍යාව අහක දැමීමක්. නවීන විද්‍යාව කියලා අල්ලපු දේ නිසා උනේ බුදුහාමරගේ විද්‍යාව අහක දැම්මා. අපි දෙකටම සම වචන දීලා අපි පොඩි උන්නම ගන්නවා. පොඩි උන්ට විද්‍යාව උගන්වනවා. පටන් ගන්නකොට විද්‍යාවල කරනවා අපිටත් වැඩි උන් හරි දක්ෂයි කියලා. ඒ කියන්නේ අපිටත් වැඩි උන් පිළිලා උපදිනවා. උන්ට අම්මා අප්පා අඳුරන්නේ නැහැ. බයලජ්ජ දෙකට නැහැ. ගහකොළ අඳුරන්නේ නැහැ. පරිසරයට සුප්‍රියමනාප භාවයක් නැහැ. ඒ මොකද හේතුව නිතරම අර වැඩියෙන් කඩා වඩා ගන්න ජීවිතේ. ඒ නිසා මේක මේ පසේ බුදුරජාණන් වහන්සේලාට නැත්නම් පසේ බුදු ශ්‍රාවකයන් දෝබෝස්තන් වහන්සේ කියන කතාවක් නෙවෙයි. මම හිතනවා අද කාලේ විශේෂයෙන් මේ අවුරුදු 2500 පහුවෙලා මේ ගත කරන අපි ගත කරන ජීවිතයේදී මේක පැහැදිලිවම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ තියෙන සුන්දරම පැත්ත මම දැක්කේ. මේ කාරණාව තේරුම් ගත්තට පස්සේ මේ ආධ්‍යාත්මයේ දිනු කිරීමේ වැඩපිළිවෙලට කිසි කෙනෙක්ගේ තීන්දුවක් අපිට වැදගත් නැහැ. Tamange ස්වච්ඡන්දයයි ඕන කරන්නේ. Taman කැමතිනේ ඕන වෙලාවක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේ මේකේ එක රැයෙන් උත්තර දෙන්නෙත් නැහැ. ටික ටික ටික ටික කරගෙන යනකොට එන්නේ එන්නේ අසහනය අඩු වීම හරහා එන්නේ ආතතිය අඩු වීම හරහා එන්නේ නේ දැවිලි සැවිලි අඩු වීම දරතකතිය අඩු වීම හරහා තමයි තේරෙනවා දරතකතිය අඩු වෙලා ඉවර වෙලා නැහැ අඩු තැනක් තියෙනවා කවුරු හරි හිතනවා නම් එහෙම අඩු තැනක් බුද්ධෝත්පාද කාලේ වැඩියෙන් තියුණා දැන් අඩු උනායි කියලා මම කියන එක ප්‍රමාදයේ ඉඳගෙනක ප්‍රකාශයක් කියලා එදත් එකයි අදත් එකයි ඒක දඹදිව ගොඩක් තියෙනවා මෙහෙ නෑ කියලා වාස්තු විද්‍යාවන් හෝ නස්සස්ත්‍රයන් හෝ මොන જાති කෙරුවත් මනුෂ්‍ය ප්‍රමාදයට අදිනවා අප්‍රමාදී ඉස්සරහට ගත්ත මනසට ওই සේරම මට්ටම් වෙලා පේනවා බුද්ධෝත්පාද කාලේ චීන තාකල් ඕනම කෙනෙකුට මේ යුද ප්‍රකාශය කරන්න පුළුවන් සන්නාය බැඳ ගන්න පුළුවන් විවේකයට යන්න උදිකලාවට යන්න පුළුවන්. තනි කඟ වේනගේ අලෝකේ හැසිරෙන්න පුළුවන්. ඒ හැසිරෙන මිනිස්යාට ලෝකයෙන් කෙනෙහිලක් වෙනවා. සමාජ ධර්ම සම්පූර්ණ කරන්නේ එහෙම නැත්නම් යුතුයකම් ඉෂ්ට කරන්නේ එහෙම නැත්නම් හරක් මරලා බයි ගැලියට රිංගපු නෝන්ජලෙක් වගේ. එහෙනම් මේ සමාජයේ අපිත් එක්ක අපි වගේ ඉදිරියට බහලා වැඩ කරන්න බැරි බය අඩුකමටයි මේ වැඩ කරන්න කියලා. ඒ ඒ දාය ඒක බුදුරජාණන් වහන්සේ ඉඳලා කාලේ ඉඳලම අද දක්වාම මිනිසු කියන දෙයක් තමයි මේ සමාජයේ පවුලක් කාලා ජීවත් වෙන්න බැරි කට්ටිය තමයි මේ කැලේතරින් ගත ගන්න කියලා. ඒ අපේ ලකුසාන් සින්න කාලේ කියනවා අපි මේ ආරණ්‍ය ප්‍රතිපදාව පටන් ගන්න කාලේ ඒතර 1950 ගණන් වල ලකුසාන් සංහිත කලින් පටන් අරගත්තේ ඔක්කොමලා කිව්වේ ආරණ්‍යගත වෙන්නේ හතර කේන්දරේ පාළුවිච්ච කට්ටිය කියලා. නමුත් ලොකු ස්වාමීන් වහන්සේ ඒවකට හිටපු හොඳම සංස්කෘත පඬිවරයා වෙච්ච නිසා සීලේ උත්කෘෂ්ඨ මට්ටම රැකපු නිසා ලොකු ස්වාමීන් වහන්සේ ආඩම්බරෙන් කියනවා මම දකින්නකොට නම් කවුරුත් එහෙම කියන්නේ නැහැ කියලා. උන්වහන්සේගේ තෙදවත් ආර්ය සම්පන්න පුද්ගලයෙක් කැලේ බබලවනකොට කාටවත් ඇවිල්ලා කියන්න බෑ මේ ගෙදර දොරක් ජීවත් වෙන්න බැරි ගෑණියක් රකින්න බැරි පවුලක් කන්න බැරි කමට මෙහි ආවයි කියලා. ලොකු සංහසලා ඒවට ආදර්ශ පිළිහිලා තිබුණ නිසා කල්යාණ මිත්‍රු නෑ කියන්න අපිට බෑ. ඒව ඒව තියෙන නිසා එවැනි කල්යාණ මිත්‍රෙක් නැති තැන අපි තුනක් කියන්නේ හිතෙනවා මේ බොහෝ දෙනා ඇසුරු කරනකොට කියන වචන නිසා මේ පැවිදි වෙන්න හදනවා භාවනා කරන්න හදනවා කියලා කියන්නේ මේ ප්‍රශ්න වලින් පැන යාමක් කියලා. මොකද කල්යාණ මිත්‍රයෙකුට දජයක් වාගේ කොඩියක් වාගේ පෙනීලා කියනවා නෑ ප්‍රශ්න වලින් පැන යාමක් නෙවෙයි අපි ප්‍රශ්න කරා යාමක් තියෙන්නේ හයිය හති තියෙන වෙලාවේ නැති බැරි වෙලාවෙ ඉන්න තියෙන ප්‍රශ්න අපි හයිය හති තියෙනවා විසඳනවා උත්තරේ හොයා ගන්නවා සීල සමාධි ප්‍රඥා හරහා මේ පරිශ්‍රණය කරන්නයි මනුස්සකම අපිට ලැබුණේ මේ පරිශ්‍රණය කරන්නයි බුද්ධෝත්පාද කාලයක් ලැබුණේ මේ පරිශ්‍රණය කරන්න අපිට ශන සම්පත්තිය ලැබිලා තියෙන්නේ මේ පරිශ්‍රණය කරන්න අපිට කල්යාණ මිත්‍රෝ ඉන්නේ මේ පරිශ්‍රණය කරන්න අපි සද්ධර්මය ඇහෙන්නේ ඒ ඔක්කොම තියාගෙන මේ කාමයට පහඳිනවා කාමයට දාශකම් කරනවා. ඒ නිසා බොහෝ දෙනා මේ දේ ගත කරත් තමන් ඒකෝචරේකක විසාන කප්පෝ කියලා කියන්නේ සමමිත්‍රයෙක් හෝ උතුම් මිත්‍රයෙක් හම්බුනොත් දරදී ඇදලා දාශකම් කරලා ඇසුරු කරනවා. ඔත් බොහෝ දෙනා නිහින නිසා තමයි නිහින වෙන්න කැමති නැති නිසා එවැනි අය අතර කග වේනකේ තනියංග වගේ හැසිරෙන්න අදිෂ්ඨාන ගත්තොත් මම හිතනවා ඒ ජීවිතය තමයි මේ මනුස්ස ලෝකේ තියෙන මේ මහ පොළොවට තියෙන සෙල්ලක්කාරම ජීවිතය සම්පූර්ණ සිද්ධි බහුලයි ඒක නිකන් ඔය පාටිර ලෝකෙ පෙන්වන අතන ජේම්ස් බොන්ඩ් ෂෝස් වගේම නෙවෙයි ජේම්ස් බොන්ඩ්ගේ පිස්තෝලේ ගන්නයි අනම්මනම් මොකුත් උන්නේ සතිය තමයි එකම අවුදේ තියෙන්නේ ඒක ඕනෙම දෙයකට උත්තර දෙනවා ඒ නිසා ඒ සත්‍යමත් ජීවිතය ගත කරනකොට තමයි තේරෙනවා ඔය ඕනම ක්‍රියාශීලී ක්‍රියාශීලී සමාජශීලී කෙනෙකුට වැඩිය එළඹ පෙළඹ වර්තමානට එළඹ වාසය කරනකොට ඒක නා බුදුහාමුදුරණ කිට්ටු. ඒ නිසා මේ පසේ පුත්‍රජාන වහන්සේ නමකට කිට්ටු කරන්නයි මේ ගාථාව උත්සාහ කරලා තියෙන්නේ. නමුත් බලාගෙන යනකොට තියෙනවා පසේ පුත්‍රජාන වහන්සේ නමකට නෙවෙයි ඕනම කෙනෙකුට මේ ජීවිතේදී වැඩ ගන්නවා. ඒක නිසා මෙවැනි පිරිසකට මෙවැනි දෙයක් ඉදිරිපත් කරන්නේ දැනටමත් මේ පිටින් යුද ප්‍රකාශ කරලා යුදට වන් සෙබළුන් වගේ නිසා. දැනටමත් පියවර අරගෙන තියෙන්නේ මේ මම ඉන්න කියපු නිසා නෙවෙයි. එහෙම නැත්නම් කවුරු වරෙන් ආයතන ගහනවා, දඩ කියවනවා, ආදම් බදු ගහනවා කියලා කියපු නිසා නෙවෙයි. දැනටමත් අරගෙන ඉන්න පිරිසක් ඒ පිරිස මේ යන ගෙනියන හටනට මේ කාමයට විරුද්ධ කර තියෙන යුද ප්‍රකාශයට ධෛර්යයක් පිණිස තමයි බුදුරජාණන්සේ මේ දේශනා කරන්නේ. ඒ දේශනා කරනවත් එකම ඒ සඳහා පොඩි පොඩි අඩුම කැඩුම ටිකක් තියෙනවා, උපකරණ ටිකක් තියෙනවා. ශිල්පීය ඥාන වගේක් තියෙනවා. ඒ ශිල්පීය ඥාන මේ සල්රණට බහැපු නැති අයට අදාළ නැහැ. බහැලා ටිකක් අඬබඩු කඩාගත්ත කෙනාට තමයි තේරෙන්නේ මේට වැඩිය ශිල්පීය ක්‍රමයකට අඬබඩු කඩාගන්න තු ක්‍රමයන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට එන එක තමයි මෝරච්ච ගතිය කියන්නේ. ඉස්සර අපි මේ දේවල් උපයාගත්තේ ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් කැපකිරීම කළා. නමුත් භාවනා වැඩෙනකොට සීල සමාධි ප්‍රඥා වැඩෙනකොට අර විශාල ප්‍රයත්නයකින් කරපු දේ අනායාසයෙන් සිදු වෙන්න පටන් ගන්නවා. තමන තීරණ පටන් ගන්නවා පරියන්කෙට ගිහිල්ලා ධ්‍යාන මාර්ගඵල නැති වුණත් ඉඳගෙන ඉන්න එකම නිවනක් කියලා. වාඩි වෙලා සුවසේ වාඩි වෙලා ඉන්න එකම නිවනක්. ඒ වගේම සක්මණකට ගිහිල්ලා නිකන් එහාට මෙහාට ඇවිදින එක මෙච්චර මේ මී අරකෙක් වගේ ගිය ගහට කර දීලා බරාදින මේ කඹුරණ යක්ෂයා නිකන් අපතේ දිරපු නැතුව මහ පොළොවේ ඇවිදින එක මොන තරම් සපක්ද? රජ කෙනෙක් නිකන් රෙඩ් කාපට් එකක් උඩ යනවා වගේ. මේ එදිනදා වැඩ කරනට නිස්සද්දව සතියෙන් නැවතිල්ලේ වැඩ කරන කොච්චර බලන්න පිරිචි ගතියක් එනවද කියලා. ඒකට වෙනම පූජනීය ස්ථානයක් වෙන්න ඕනේ නැහැ. බොමැලුවක්ම වෙන්න ඕනේ නැහැ. තමන් කරන ඕනම කටයුත්තක් නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරනකොට පේනවා මේක මේ පැට්‍රියක් charge වෙනවා වගේ පිරලා එනවා. ඉතින් මේක නිවන කියලා කියනකොට උඟ දෙනෙක් කියනවා නෑ නෑ නිවන හොට වැඩි කහ පාටයි නේට වැඩි තිලිසෙනවා නිවන උඩ තියෙන. ඒකට වෙනම රත්තරන් ඉනිමගක් තියෙනවා. ඉනිමගේ නගින්න ඕනේ කියලා මේ මොකද්දෝ ආගමක් හදාගන්න හදනවා. මේ මට්ටම් ගන්න හදනවා. මොන මට්ටමක්ද වර්තමාන මොහොතේ නිවන තියෙනවා. කවුරු හරි හිතනවා නම් මේක ඉක්මවලා උන්දට කල් තාකක් මෛත්‍රී බුදුන් දක්වත් නිවනක් නැහැ. මේ වර්තමාන මොහොත ඉක්මවල හිතන කිසිම කෙනෙකුට ඉස්සරහට බුදුර කොච්චර පොලිමක් දැක්කත් නැහැ. මේ වර්තමාන මොහොතට එළඹිලා මේකයි නිවන කියලා දකින්න එකනා ළඟ ගෞතම බුදුහාමුදුරුවොත් ඉන්නවා, මෛත්‍රී බුදුහාමුදුරුවොත් ඉන්නවා, බුදුරජාණන්සේ රැස්සී දෙනවා. ඒ නිසා මේ දැනට කියලා තියෙන පියවරට, දැනට උපේලා තියෙන දේ අරසා වෙන විදියට පාප මිත්‍යාශ්‍රයෙන් වෙන්වීම පළවෙනි මංගල කාරණාව ඒක කරනකොට තමයි දෙවෙනි දේ වෙන්නේ කල්යාණ මිත්‍යාශ්‍රය. සබ්බපාපස්ස අකරණ පළවෙනි බුද්ධ බුද්ධානුශාසනාව. එතකොට තමයි කුසල සුපසම්පදා වෙන්නේ. මේ පාප මිත්‍යාවෙන් අයින් වුණාට පස්සේ පවෙන් අයින් වුණාට පස්සේ මිනිස්සුන්ට පිංකම් කරන්න අපිට ඕනේ නම් කෝටි සංඛ්‍යාත අවස්ථාවල් තියෙනවා. උත්කෘෂ්ඨ කුඹින්කම් කරන්න පුළුවන් අතප්පයක්වත් හොල්ලන්නේ නැතුව. හිතා ගන්න බෑ ඒ දවස්වල බෙල්ල කඩාගෙන දාඬු කඩාගෙන අපි පිංකම් කරාට මේ පවුන කර සිටීමේ ප්‍රතිපත්තියට බැහැපු ගමන් පාප මිත්‍රයන්ගෙන් අයින් වෙච්ච ගමන් එවහන්සේ ලෝක සාසන සේවාවත් යෝධ බලයෙන් සහිතව දැවැන්තෙක් වගේ කරන්න පුළුවන්. ඒ වගේම අතපය මහන්සි කරන්නේ නැතුව අනායාසයෙන් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක දන්නේ නැති කට්ටිය තමයි ආගම් බදාගන්නේ. ඒගොල්ලෝ මේ සෙනඟ එකතු කරනවා, සල්ලි එකතු කරනවා, අනම් මනම් හදා හදා ඉලක්කම් දම දම මට්ටම් සකස් කරන්න හදනවා. මේ සබ්බපාවසකරණ කියන එක දන්නේ නැතුව පාප මිත්‍රාශ්‍රය කියන එක ඒකේ භයානකම තේරුම් ගන්නෙත් නැතුව ඒක නිසා බුදුරජාණන්සේ පෙන්වන්නේ කැඳත් බොණ්ඩ රැවුලත් බේරගන්න. ජනසි මේ රැවුල කපලින කැඳ විපක් කියන්නේ. ඒකට මේ රටපාල ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මේ ලෝකය කියන්නේ මර උගලක් නං ලෝකේ කියන්නේ මාරපාෂයක් නම් මේ උගුලට අපිව අල්ලගන්න මේකේ රසමස උගලක් ගැට ගහලා තියෙනවා හැමතෙම රසමස උල කාපං හැම ගස ගන්න නැතුව. මොකද රසමස උල අම්මට අප්පටවත් දෙන්න බෑ. මේකේ උඹව ගෙන්න ගන්න රසමස උල තියෙන එක කාපම් බය වෙන්න එපා. හැබැයි මතක තියාගන්න ඇතුලේ බිලිය තියෙනවා. බිලිය කෑවොත් කොක්කේ රසමස උල කාපම් හැම ගස ගන්න නැතුව. ඉතින් කොච්චර ජොලි ජීවිතයක්ද කියලා කොච්චර ලොකු අභියෝගයක්ද තියෙන්නේ කියලා හම්බ කරන කණේ කාට වැඩි රසමස උල මේකේ තියෙනවා. නමුත් ඌ දන්නවා මේක ඇතුලේ බිලිය තියෙනවා. ඌ බිලිය කාට ඒ නිසා රසවස් වල gediya පිටින් ගිලින්නේ නැහැ. ඌ කොඩ කොඩ කඩ කඩ කන්නේ. ගිබිලි ළඟට එනකොට නතර කරලා නිකන් ඉන්නවා. එතකොට මෝවැද්ද අටෝ මෝවැද්ද අඬා අඬා ඉඳද්දී තරුණ මුවෙක් ඇවිල්ලා හැම කාලා බිලිය ගස ගන්න නැතුව යන ගමනක් තමයි යෝගාවචරයදී. මේක කිසිම ශිල්පයක නැහැ. මොනම ශිල්පයකවත් නැහැ. ඒ නිසා මේකට බහැලා කටයුතු කරන කෙනා අර හැම ශිල්පයක්ම ප්‍රයෝජන ගන්නවා. අරගෙන ඉවරලා ඒ ශිල්පීය ඥාන පාවිච්චි කරන්නේ මොකටවත් නෙවෙයි විවේකයේ සඳහා. මොකටවත් නෙවෙයි උදකලාව සඳහා. මොකටවත් නෙවෙයි විශ්‍රාම වීම සඳහා. හැබැයි සම්පූර්ණ ලෝකයේත් එක්ක මනසින් සම්බන්ධ වෙලා ගත කරනවා අනුද්යයතා දයාතා. මිනිසුන්ට උදව් උපකාර කරන මට්ටමේ සම්බන්ධ වෙනවා. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ධර්තිය ඇදලා උපස්ථාන කරගන්න. මොකද උන්වහන්සේලාගේ මේ පරමාදර්ශය නිසායි අපිට අද මේක හම්බෙලා තියෙන මේ ගමන. ඒ නිසා දැනටමත් ආයෝජනය කරපු පිරිසකට මේක ඇහෙනකොට ලොකු ශක්තියක් ඇති වෙනවා. අපේ ප්‍රධාන කටයුතු දැනටමත් ඉවරයි. දැනට තියෙන්නේ හම්බ කරන එක නෙවෙයි. මම දේශනා හමාර කරමින් මතක කරන හම්බ කරන එක නෙවෙයි දැන් තියෙන්නේ හම්බ කරපිට අර්ශා කරන එකයි. අපිට හම්බ කරන්න දෙයක් නැහැ. ලෝකයේත් එක බලන්න අපි ගොඩාක් කාඩ්‍ය සම්පන්නයි. අපිට වෙලා තියෙන අපි මේ ඇයිදල් කූඩේකට වගේ දෙයකට හම්බ කරන්නේ ඊට පස්සේ පටිතද කරගන්න, ශික්ෂාගරුක වෙන්න, සීල සමාධි ප්‍රඥා පුරවන්න පුරවලා සීලේ සමාධි ප්‍රඥාන් අඩු කෙනෙක් ඉන්නවනම් හිතන්න ඒක තමන්ගේ සීලේ දුර්ලභමක් වගේ එවැනි කෙනෙක්ගෙන් කරන්න පුළුවන් එකම දේ අයින් වෙන එක විතරයි විසගෝර සර්පෙක් වගේ. හුරතල් කරලා තපණය කරලා වැඩ ගන්න බෑ යාගෙන්. ඒ නිසා ඒක අයින් කරන්න ඇකට නොදැනෙන්න අන්හිම කරනකොට ලැබෙන තාන් දෘෂ්ටික ඵලය තමයි තමන්ගේ සමසම හෝ තමන්ට වඩා හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙන එක. මේක අද්දුතු ප්‍රත්‍යක්ෂයක් නිසා හැම කෙනාටම මේක මේ ජීවිතය ඇතුළතදීම තාන් දෘෂ්ටික වශයෙන් දැක දැන ගැනීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මෙහිදී පැරණි තාක්ෂණයක් විදිහට ධර්ම දේශනාවෙන් පස්සේ එහෙමම ඉඳගෙන අපි ඒකේ සම්බන්ධ මත ප්‍රකාශ කිරීම දන්නේ නැත්නම් පත තේරුම් ගැනීම සහ ප්‍රශ්න ධර්ම සාකච්ඡාවට වෙලාව ගන්නවා. නිසා එක්තාවතාචාදී කාථා රජහන කරන්න ඉස්සලා කාටද මේ සම්බන්ධව නැත්නම් තමන්ගේ භාවනා ජීවිතය සම්බන්ධව විස්තර කරගත යුතු අදහස් කළ යුතු ප්‍රශ්න කළ යුතු මත තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා ඉන්නවා. අවසන්කම් නැසෙයි. මට දැනගන්න අතු හතරක් ගැන සද්ධාවයි විචිකිච්ඡාවයි හිරියුත්ප්ප කියන දෙකයි සාමාන්‍ය විස්තර කරලා තියෙනවා පොතේ. ඒක භාවනා හඳුනගන්නේ කොයි විදිහකට භාවනා විදි හම්බ වෙන්නේ කොයි විදිහකටද කියලා ශ්‍රද්ධාවයි චිකිත්සාවයි හිරියටත් දෙකයි. ඒ ප්‍රශ්නේ මතුවෙන කොනට යන්න ප්‍රශ්නේ කොහොමද Tamanne මතුවෙන්නේ කියලා එතන තියෙන උත්තරේ. මේ ප්‍රශ්නේ කොහෙන්ද මතුවෙන්නේ? කොයි වෙලාවෙදිද මේ ප්‍රශ්නේ මතුවෙන්නේ? නැත්නම් මේ ප්‍රශ්නේ කොහොමද Tamange ජීවිතයට අදාළ වෙන්නේ කියන එක ඇහුවොත් මොකද කියන්නේ? මේ ශ්‍රද්ධාව කියන එක හඳුනගන්න අමාරුයි කියලා කියන දෙක හඳුනගන්න අමාරුයි. ඒක නොගැනීම ප්‍රශ්නයක් වෙන්නේ කොයි වෙලාවෙද? දුරගන්න බැරි කෙනෙක් අපි කියමු. ඒක ඒක ගියති තත්ත්වයක්. ඒක තමයි ආධ්‍යාත්මික ජීවිතේ පරයන්කේද මේක තමයි අදාළද සක්මනීතිය දිනලා වැඩවලදීද කොතනදීද මේක ප්‍රශ්න ඉස්මතු වෙන්නේ? ඉද්දෙන්නේ කොතනද? අද ජීවිතේ අදාළද? සමහර අවස්ථාවලදී අරමුණ වලට පිට යන්නේ කියන හිතනවා කිරින්පත් නැතිවමද කියලා සමහර වෙලාවලට කෙසේද මෙසේද කියලා සැකකරන එක සීමාවක් එක්ක ධර්මයක් කරනවා ගුරුවරයෙක් කරනවා භාවනාවක් කරනවා එතකොට හිතෙනවා මේක චිකිත්සාවට එහෙමත් නේද භාවනාවක් කරනවා චිකිත්සාවට නැත්තම් සද්ධාව නැතිකමද කියලා. ඔව් ඒකට මෙතන මේ අදාළ වෙන්නේ තමයි පණවා ගන්නවලද කිවිස ගන්නවලද අරමුණේ තියෙන එක අගේ කරද්දී හිත පිට යන නිසා. ඒ හිත පිට යන්නේ විලිච ලැජ්ජනතිකම නිසාද සැකේ නිසාද සද්ධාව නැති නිසාද කියලා ඒක සාධාරණයි. ඒකට අදාළ කාරණාව කියනකොට තමයි අපි sannivedanayak සිද්ධ වෙන්නේ. නැත්තම් ශ්‍රද්ධාව කියොත් විචිකිච්ඡා කියන ප්‍රශ්නේ ප්‍රශ්නේ නැහැ. ප්‍රශ්නේ එන්න කාරණාව කියන්නේ මේ මේකේ ඵලයන් කියලා මේක කෙලස් නැහැ කියලා මේක බුද්ධ ආධුනක අගේ කිරුවයි කියලා මමත් ජීවිත පරාජ ප්‍රත්‍යාගයෙන් කරනවා කියලා ඒක පිට යනවා. ඉතින් අපිට දැනගන්න ඕනේ ඇයි කොහොමද මේකට මේකට ආසන්න කරන ශ්‍රද්ධාවද විචිකිච්ඡාවද බයලජනසිකමද කියලා. ඉතින් ඇත්තටම කියනවනම් මේක මූල ධර්ම වශයෙන් සාකච්ඡා කරනකොට අපිට ලොකු පන්නරයක් එනවා. නමුත් ඒක හේතුක නෙමෙයි. මේක තුනම වෙන්න පුළුවන්. සමහර වෙලාවට එකක් ඉස්මතු වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව නැති නිසා ඕක කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. මට දැන් ගාඩ තියෙන කරන වැඩේ කරන්න එපා. දැන් ඉඳගෙන ඉඳලා භාවනා මෙනෙහි කරගෙන ඉඳලා හරියන්නේ නැගිටලා ගිහලා අර වැඩේ කරන්න ඕනේ කියලා කරන් තියෙන වැඩේ ගැන ලොකු ශ්‍රද්ධාවක් කරනවා මේ වෙලාවේ ඉඳගෙන සතිය පිරවන්න වැඩි. නැත්නම් විචිකිච්ඡාවක් වෙනවා. දැන් මම ගොඩාක් කල් මේක කරා. අපේක්ෂිත බලාපොරොත්තු නැහැ. ඉතින් මේක දිගටම කරනකොට මම හිර වෙලා දන්නෙත් නෑ. මේක මෙහෙම දිගටම කරගෙන යන එකද ප්‍රගතිය කියලා දන්නෙත් නෑ හැකේන්නත් පුළුවන්. එහෙම නැත්නම් බයලජ්ජනතිකම නිසා මගුලක් එච්චා මම නැගිටලා යනවා කියලා හොලමලකම වෙන්න පුළුවන්. මේ තුනේම එක ලකුණක් තියෙනවා. මේ මේ හේතු සාධක තුනක් අපි සාකච්ඡා කරගත්තා. මේ නැගිටලා යන්නේක මගේ න්‍යාය පත්‍රයේ තියෙන එකක් නෙවෙයි. මට පාණි කරගන්න බෑ. එතකොට මට පාලනය කරගන්න බෑ මගේ න්‍යාය පත්‍රේ නෑයි කියලා කියන්නේ අනාත්ම ලක්ෂණ දෙකක් නේ. මේ අනාත්මය පිළිගන්නව වෙනුවට හේතු කරුණු දක්වන්න තමයි සද්ධාව නෑ කියලා. විචිකිච්ඡාව කියලා, බයලජ්ජා නැතිකම කියලා මේ විදියට වංචනික ධර්මයක් වැඩ කරනවා. මේ හෙවීම ඥාන ප්‍රථම් ප්‍රයුක්තයි කියලා අපි හිතනවා. ප්‍රඥා ගෝචරයි කියලා හිතනවා මේක සද්ධාව නැති නිසා වෙනවද? බයලජ්ජා නැති නිසා වෙනවද? විචිකිච්ඡා නිසා කියලා හොයන එක විඥානීය ලක්ෂණයක් ප්‍රඥාවේ ලක්ෂණයක් ඥාන සම්ප්‍රයුක්ත ගතියක් කියන හැබැයි මෙතන අනිත්‍යයට තියෙන අනාත්මයට තියෙන බිය කියන එක මට මත කරන්න කැමති නෑ අනාත්මයට තියෙන බිය කියන පොදුවේ gediy වශයෙන් බාරගත්තු සත්‍ය බහතබල අපි හේතු කරුණු දැක්කීමේ විචක්ෂණ බුද්ධියකට ඥානය කියලා නම් දෙනවා ඒ නිසා කියනවා විචිකිච්ඡා මුඛේන පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති මේකත් විචිකිච්ඡාවක් තමයි ප්‍රඥාව නැගින්න දෙන්නේ නැතුව අනාත්ම ගෙඩි වශයෙන් බාර ගන්න නැතුව විචිකිච්ඡා කරනවා. අද මුළු ලෝකෙම තියෙන ඥාන ඔක්කොම හුදු විචිකිච්ඡාවක් එකයි. සත්‍ය පිළිගන්න වෙනුවට බැරි කොනක් අල්ලගෙන රිසර්ච් කර කර ඉන්නවා. කවදාකවත් ධර්මයේ කෙලවරක් නැහැ. මෙච්චර ලස්සන ගෙඩිය පිටින් තියෙන නිසා කියලා තියෙනවා. බය දුරුවන් කරන්න. උඹ ගන්න ගැට ප්‍රමාණය සත්‍ය ලබා ගන්න ගන්න ගැට වලට වැඩිය වැඩි. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි මේ කටයුතු කරලා තියෙන්නේ බය බය නැතුව බයක් කෙන එක නැති කරගන්න. අද ඇමරිකාවේ මුළු බජට් එකට වැඩි ප්‍රමාණයක් ඇමරිකාව චීනයට ණයයි. ඒ වුණාට අවුරුද්ද බජට් එකෙන් 40කට වැඩි ප්‍රමාණයක් ආයුධ හදන්න ණයට අරගෙන ආයුධ හදන්න. ඒකල මොකද්ද කරන්නේ? මනුෂ්‍ය මරණය. ඒ නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ ඇඳුම් ආහාර කොට නැගිලි සියරම හදන්නේ බය නිසා. ඒ නිසා සත්‍ය හොයන්න අපි යොදන අමුද්‍රව්‍ය වලට වැඩි විශාල අමුද්‍රව්‍ය ප්‍රදේශයක් අපි වැය කරනවා. මේ බය සැක සහිත දේවල් අයින් කරන්න. හැම සත්‍ය තියෙන එතනයි. ඒ බය කරන සැක සහිත දේ නොදන්න දේ තුළ සත්‍ය තියෙනකොට අපි ඒක දුරුවන් කරන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් කැසපට ගහගෙන යුද ප්‍රකාශ කරනවා. එතකොට අපිට ලැබෙන්න තියෙන බර ගන්නක් නොලැබිටම ඒක කමන්නේ බය සහිත දෙයට දුරුවන් කරන්න අපිට මේ මුළු සටන. ඒක අපිට මුළු ලෝකෙම අවිශ්වාස වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ මොකද අනාත්මය තියෙනවා පාලනය කරන්න බෑ ආණ්ඩුමට්ටු කරන්න බෑ. ඒක තේරෙන්නේ ආණ්ඩුමට්ටු කරන්න බැරි බව පාලනය කරන්න බැරි බව තේරෙන ඔබ මෙතනම හිටපන් කියලා givisව ගත්ත මිනිහට විතරනේ. ඒක තේරෙනවා. අපි ඕනේ හිත විලකදීගේ ඵලයන් කියව අපිට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ නිසා අපි නෝ බහනා නොකර ඉන්න එක ලේසි කියලා. හිත ඕන තැනක ඇවිදිනවා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි භවනාව ගත්තොත් යොතු ගත්තොත් මේකම ඉන්න බලපං කියලා. සාමාන්‍ය අරමුණ දුන්න දවස තමයි තියෙන්නේ අරමුණෙන් පිටපයින්නවා කියන කතාව තියෙන්නේ. අපි ඒක දුර්ලභමකට ගන්න. නෑ බුදුහාමුදුරන්ට වෙන්නට ඕන ඒක තමයි. ඕක උඹට බාන්නේ කරන්න බෑ. ඕක උඹට හඬවට්ටු කරන්න බෑ. ඒක බාර ගන්න ඔබ කැමති නෑ ඒනොට මේකට හේතු කරනවා වෙනවා. ඒකට වංචනික ධර්මයක් වැඩ කරනවා. මම දන්නේ මම මේ කියන්න හදන දෙමලේ තේරෙනවා. ලාවට එහෙනම් ගාකොයි දිග දිග ප්‍රශ්න අහන කට්ටියට උත්තර දෙන්නත් ඕනේ ඇත්තට යම් ප්‍රමාණයකට ආයුධ යාලා ගතිය ඉතින් අහන්න ඕනේ ප්‍රශ්න අදාළ වෙන තැන බලන්න අපිට අදාළ වෙන බත් ගන්න පුළුවන් පැසිලි කරනකොට ආශ්වාස ප්‍රශ්වාස කරනකොට සක්මන් කරනකොට එන්නේ ප්‍රශ්නේ ආවේ එතකොට යාර සිද්ධිය කියන්න වෙනවනේ මෙන්න මෙතෙන්දී මේ ප්‍රශ්නේ එන්නේ කියලා සිද්ධිය විග්‍රහ කරලා බලන්න ඒක හරි ප්‍රායෝගිකයි. ඒ කියන්නේ මම ලේ වලින් බොක්කේනේ කතා කරන්නේ අයියෝ සංස ශ්‍රද්ධාවයි කුසල ඡන්දේ ආරම්භන කොහොමද විග්‍රහ කරන්නේ කියන්නේ පොදු මූල ධර්මනේ. අනේ අදාළතාවයට අහනවට අපි කැමති නැහැ. මේක නිකන් උසාවි කුටුවට නංගලා හරස් ප්‍රශ්න අහනවා. ඉතින් ඒ වගේ තමන්ගේ සත්‍ය හෙලි කරන්න බැරි කෙනාට කොහොමද සත්‍යයක් දෙන්නේ? අපි යෝගාවචරය වශයෙන් අපි ඒකට නතු වෙනවා. අපි ලෑස්ති වෙන්න ඕනේ. හර හර ප්‍රශ්නයක් අහුවට පස්සේ නෑ මෙහෙම ඇත්තටම මෙවුව එලි වෙන්නේ නෑ. Tamanට අහන්න තේරෙන්නේ නැති ප්‍රශ්න නෙමෙයි. කවුරුත් එක්ක සාකච්ඡා කරනකොට යටහත් පහත් තුනේ නැත්තම් එලි වෙන්නේ නෑ. මේක කියන්නේ කැතැසිස් කියලා. මේක කියන්නේ ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා. මේක කියන්නේ කවුන්සලින් කියලා. ඔය මේ ළඟදී බයියෝ පටන් ගත්තට ඔය සෙල්ලම් බුදුසහනාච අවුරුදු 2600 කට ඉස්සෙල්ලා පටන් ගත්තේ. දැන් ඕකට වෙනම ඩිපාර්ට්මන්ට් එකදලා ප්‍රොෆෙසර්ස්ලා දාගෙන ගණාගෙන කරනවා. දැන් ඒක මොකක් කරන්නේ ගිහිය පිටින් නිකන් දුන්නේ. මම කොහෙන්ද මේ ප්‍රශ්නේ ආවේ අදාළ තැන කියපන්. අයින්ස්ටයින් කිව්වේ අදාළ තැන දන්නවනම් උත්තරේ තමයි තියෙන්නේ. ඔබ අදාළ තැන පන්නලා ගිහිල්ලා වෙන තැනක අයි අයි මේ නස්ටි නර ලයික් කරන වෙලට යතුරු හෙව්වා වගේ එළිය තියෙන තැනවල කට්ටිය හොයනවා ඕ ගාලා හතරකුරනේ වැඩි කරන හැබැයි යතුරු නැතිලා තියෙන කාංගදේ. හේ අන්තකාරයි. ඒ නිසා ලයික් කරන වෙලට හොයනවා. මාද තියෙන දැනුම සම්පූර්ණ උතන තියෙනවා. අද තියෙන දැනුමට කවලා තියෙන්නේ මේක කෙරුවොත් ඔබට මේ මේ දේවල් දෙනවායි කියලා ඌ අන්දනවා. ඇන්දරජු අම්මට අපට විරුද්ධව එයා මේ පරිශන කරනවා. උගේ ජාතියට විරුද්ධව පරිශන කරනවා. සම්ප්‍රදායට විරුද්ධව පරිශන. හැබැයි කුට්ටියක් දෙනවා. ඒ සම්ත්‍රාස කියන්නේ වට ඒ ඒ සනායේ පරිේශන අනාර්ය පරිේශන ඒකෙන් වෙන්නේ Taman ගැන හොයන්න වෙලාවක් නැතුව. Tamanගේ අදාළ කාරණාවට යන්න එතෙන් යන පාරක් මොට්ට වෙලා. ඒකට කැමතිත් නෑ මගේ පෞද්ගලික කැටි ගන්න ඉන්නවා. ඔබ හන්දේ පොත ඇතියක් තියෙන මේක. අදාළ වෙන තැන කතා කරන ඔබ හන්දේ පුළුවන් උත්තර දෙන්න. එහෙම නේ. රේඩියෝ වල කතාවල් යන්නේ. උත්තර මුල්ලට කතා කරලා අහින්න ඕන ඔබකට රිවර්ට් වෙන්න දෙකක්. දැන් කාටවත් උත්තර දෙන්න අපි වෙන්දිලා නැහැ. මොකද අපි අපිට ඕනේ විවේකේ. ඔබට ඕනේ නම් මේ සත්‍ය හෙලි කරපන් නැත්තම්. මූලාශ්‍රය හෙලි කරපන්. අන්තිමට එයාට ප්‍රශ්නේ හට ගන්න තැනටම යෑමේ න්‍යායත් වෙන උත්තර විතරක් නෙමෙයි. න්‍යායයෙන් ඇතින් කීලමන් තේනවා. එතන එතනම විශ්ල ගන්න පුළුවන් නම් බුදුහාමුදුරේ එතන වැඩ ඉන්නේ. අපි හිතන නෑ සියල්ල සියල්ල දන්නා වූ උත්මේක ඇති මේ හැම එකටම සාධාරණ උත්තරයක් දෙන්න පුළුවන් කියලා. එහෙම දෙයක් ගුරුවරයෙක් අතරින් බාර ගන්නත් ඒවා ඇත්තෙත් නෑ. තියෙන්නේ ප්‍රශ්න මුලට යන එක. සිංහාවලෝකනේ ප්‍රශ්න ඇතිවෙච්ච තැන යන්න දන්නවනම් ඒ න්‍යාය පවා හරි වැදගත්. අද එකම දරුවෙකුට උගන්වන්නේ නැහැ. කම්පියුටර් එකකට කරලා උත්තර ගන්නේ. අර හොඳටම ආදරය කරන අම්ම කෙනෙක් දරුවෝ තුන් දෙනෙක් ඉන්නවලු. බාලම කෙල්ල වැඩිම කොම්පියුටරේ. ඒකේ වැඩිම කොම්පියුටරේ. ඉතින් දවසක් ඇහුවලු මේ අම්මා නැති වෙච්ච දවසක ඔය අසරණුනොත් මොකද කරන්නේ කියලා Google search කරනවා. අම්මා නැතිච්චා මොකද ඇත්තටම උත්තර දෙනවා. ඔය ඕන කොම්පියුටර් ප්‍රශ්නෙට ඔය ඕන දන්න කොම්පියුටර් ගන්න බයි දන්න කට්ටියට පෙන්ෂන් හරින්නේ Google ගහපුවම හම්බ වෙනවා. අන්න Google ගහලා බලන්න කළා අම්මා නැතිච්චා මොකද කරන්න ඕනද? මොකක්ද ප්‍රශ්නේ? අම්මා නැතුව ප්‍රශ්නේ නැහැ. අම්මා හිතන්නේ අතට මගේ සෙනෙහස නැතුව මේ දරුවා හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ දරුවට අගේ ආඩම්බරය දෙන්න හදන්නේ. අම්මා ඉන්නේ කියලා අම්මා නැත්නම් හිතවනම් හිටපට නැත්තම් ඵලයක්. මට කම්පියුටර් තියෙනවා. අද ඒ තරම්ම අපි දරුවා අස්ථානගත කරලා තියෙන්නේ. මොකද පෙකෙන වෙලෙන් කපලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ද්වේෂය වැඩි. බුදුරජාණන්සේම කරන්නේ නැහැ. බුදුරජාණන්සේ කියන්නේ එයාට දෙනවා ওই ප්‍රශ්නේ ඇති වෙන හැටි බලපන්. උත්තරේ ඔබ තුළමයි තියෙන්නේ. මමත් ඔබ තුළ ඉන්නවා. බුදුහාමරොත් ඔබ තුළම ඉන්නවා. ධර්මයත් ඔබ තුළම තියෙනවා. නිවැරදි ක්‍රමයේ විතරයි ඉතින් යන ඇඩ්‍රස් එකයි පාත් එකයි විතරයි බුදුරජාණන්සේ පෙන්නන්නේ ධර්මයේ. තොරතුරු ඔක්කොම තියෙනවා ඇතුලේ. හොඳයි අපි ඒක දෙනයි ප්‍රකාශන ප්‍රශ්න නැතයි කියන ආකල්පේ ඉඳලා ඊතාවතා ජාති ගාථා අධ්‍යයනයට යනවා. ඒකෙන් අපේ ධර්ම දේශපාල සතිවාරේ ධර්ම ශ්‍රවණ සතිවාරේ නිමාසට හම්බෙනවා. සාර්ථාචනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධා එත්තාවතාචනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු මෙත්තාර්ථාචාම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු ආවිනිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු ආවිනිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු රතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍ය සාදු සාදු